කීයක් ලැබිලා තියෙනවා. අපි එකින් කරගෙන සාකච්ඡා භාජනය කරමු. මේතරා පින්නත් පිරිසක් ඉල්ලීමක් කරනවා. දරුවන් ලැබීමක් සම්බන්ධව දරු සම්පත්තියක් ලැබීම සම්බන්ධව ඒ පින්නතුන් ඉදිරිපත් කරනවා සමන්ත බලාපොරොත්තු පරිදි කලව දරුවෙක් ලැබුණා තවත් දරු සම්පත්තියක් බලාපොරොත්තුෙන් කටයුතු කළත් විකෘති විදිහට ඒ දරු ගැප් පිහිටීම් නිසා ඒවා ඉවත් කරන්න සිද්ධ වුණා මවට අපදාවක් වෙන නිසා. ඉතින් ඒ කීප වතාවක්ම සිද්ධ වුණත් ඒ සිද්ධ වුණේ ඒ ආකාරයෙන් විකෘති දරු පිහිටීම. ඉතින් ඒ වගේ දෙයක් මෙහෙම සිද්ධ වෙනකොට ඇයි එහෙම වුනේ? ඒ සම්පත්තිය දරු සම්පත්තිය ලබන්න බැරි වෙන පාදක පැමිණෙන්නේ මොකද? ඒක යම්කිසි හේතුවක් තියනවාද එහෙම කර්ම හේතුවක් කියන එකත් අහලා තියෙනවා. මේ වගේ අවස්ථාවල් කර්ම හේතු වෙනුත් තියෙනවා. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය ජීවිතයක අපි කටයුතු කරනකොට ඒකෙදි අපි ලොහම විශේෂයෙන්ම සිද්ධ වෙන දෙයක් තියෙනවා. විකෘති ආකාරයක් පෙන්වු කරනවා. ඒතකොට ඒක පිටින් බැලුවහම හොයන්නත් බැරි සාමාන්‍ය මේ සිද්ධියක් නොවන විශේෂ අසාමාන්‍ය සිද්ධියක්. ඒ වගේ විශේෂ බලපෑමක් ඒ සඳහා තියෙන්න පුළුවන්. එයා බුදුරන් වහන්සේ වැඩින්න කාලේ එක්තරා කතාවක් තියෙනවා මේ බෝධිරාජ කතාවස්තුව කියලා. මේ බෝධිරාජ කුමාරයා කියන එකනට සෑම සම්පත්තියක්ම තිබුණා, සිටු සම්පත් තිබුණා, දරු සම්පත්තියක් නැතුව ගියා. මේසා නොඑක ආකාරයෙන් කරන් තිබෙන හැම කටයුත්තක්ම කරලා බැලුවා සාර්ථක වුණේ නැහැ. මේසා බුදුරන් වහන්සේට දානයක් සකස් කරලා උන්වහන්සේ වැඩමවල රහසිගත අදිෂ්ඨානයක් කළා. පාවඩයක් එළලා මටත් මගේ භාර්යාවටත් දරු සම්පත්තියක් ලැබෙනවා නම් උන්වහන්සේ මේ පාවඩේ පිටින් වඩීවා කියලා හිතෙන් හිතලා කියන්නේ නැතුව පාවඩේ එළුවා. නමුත් කවුරු කොහෙන් කියවත් බුදුරන් වහන්සේට හංගන්න බෑ. උන්වහන්සේ දකිනවා. පාවඩේ අකුල්ලා පැත්තකින් තියන්න කියලා උන්වහන්සේ නිකන් වැඩි ඇද. දැන් දැනගත්තා ඒකාන්තිය මොකහරි හේතුවක් තියනවා කියලා. ස්වාමීනි පාවඩේ අකුලන්න හේතුවක් වහව මෙහෙම හිතුවා නේද? ඒ කාරණේට හේතු නැති නිසායි මේ අද්දැයි ඔබේ බලාපොරොත්තු පරිදි පාවඩේ පිටින් වැඩියේ නැත්තේ. ස්වාමීන් වහන්සේගේ හේතුව මොකද්ද කියලා අහනකොට ඔබේ භාර්යාවත් ඔබත් මීට පෙර භවයක යම්කිසි ගමනක් ගිහිල්ලා යම්කිසි නැවක ගමනක් යනකොට ඒ නැව හුලඟට අසු වෙලා ගහගෙන ගිහිල්ලා දූපතක තනි වුණා. එන්න ක්‍රමයක් නැතුව ගියා. ඉතින් ඒ වගේ අතරමං වෙච්ච වෙලාවට අසුවිච්ච දෙයක් කණ්ඩායම් සිද්ධ වෙන්නේ. ඛණ්ඩ දෙයක් නැහැ. නමුත් කුරුල්ලෝ ඉන්නවා කැදවි හදාගෙන ඉන්නේ දූපදී. වෙන ඛණ්ඩ දෙයක් තේසම වැඩ කරන්නේ අර කැරලි වලට නැගලා බලලා අර කුරුළු බිත්තර අරගෙන ඕවා සම්බගෙන හරි කොහොම හරි ආහාරයට ගත්තා ජීවත් වෙන්න ඒක කාරණයක් කරගත්තා. එදා කරගත්ත අන්නේ කුරුළු විතර සම්බගෙන කෑමේදී ඒකෙදි හටගත්ත පාපේ ක්‍රියාත්මක වීමක් වශයෙන් ඒ කුරුල්ලට නම දරුවන් ලැබෙට තිබිච්ච මාර්ගයේ වහපේකේ ප්‍රතිඵලය වශයෙන් Tamanට දරුවන් නැතුව යන්න හේතුකාරක වන පාපයක් එදුන ඒ පාපය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒකෙන් මිදෙන්න හැකියාව ඔබට දැන් නැහැ කියලා ඒ කාරණේ නිසායි දරු සම්පත්තිය නැති වෙන හේතුව කියලා පෙන්වන්නේ. මගේ ලෞතර බුදුරන් වහන්සේගේ ආශිර්වාදයක් අරගත්තත් ලබන්න බැරි පාප කර්ම තියෙනවා. එහෙම දේවල් නැති වෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ වගේ අවස්ථාවල් වලට මුණ දෙනකොට අපිට සිද්ධ වෙනවා දරුවන් නැතුව ඒකෙන් දුක් විඳින මානසිකත්වයක් උදා කරගන්න. ඉතින් මේ වගේ දේවල් එකක් නෙමෙයි. අර කලා වගේම යම් කිසි විදියක සමහර අය ඊර්ෂියාවට, වේකාකාර තණ්හාවට, පලි ගැනීම වලට කෙනෙකුට පාඩු කරන්න කෙනෙක්ගේ දරු සම්පත්තිය විනාශ කරලා දාන්න පුළුවන් යම් කිසි උපක්‍රමශීලී. දරු ගැබා පිළිගුහම් සමහරකට මේක ලොකු වුණොත් අපිට කරදර කරයි මුණ්ඩ හරියයි. උන් අනාථ කරන්න ඕනේ. මට මෙහෙම බැලලා තියෙනවා මෙහෙම හිඟි කරලා තියෙනවා. මම ඔහුට හොඳ පාඩමක් උගන්වන්නම්කො කියලා. අර දරගැබ අර දරුගැබ විනාශ වෙන්න අවශ්‍ය කරන ආහාරයක් හරි දීලා මොනවා හරි අන්නේ કૃතිම ක්‍රමයකින් ඒ වගේ පාප කර්මයක් සිද්ධ කරන්න පුළුවන්. එහෙම දෙයක් එහෙම කරා නම් ඕකත් පාප විපාකයක් වශයෙන් ගොඩනැගිලා එනකොට අසර අනන්ත කාලයක් තුල අත්දැවවල දරුවන් අහිමි වීමේ දුකට ඒ දෙමව්පියන්ට ගෝචර වෙන්න සිද්ධ වෙන විදිහ වැඩ පිළිවෙලක් ලෝකයේ දෙනවා. මෙන්න මෙහෙම කර්ම මුල් වෙච්ච කාරණාත් දෙනවා. හැබැයි සියල්ලම ඒ කාරණේම වෙනව නෙමෙයි. කර්මයක් මුල් වෙලා කාරණා ඇදුනට ලෝකේ යමක් සිද්ධ වෙන ප්‍රතිඵලයක් සිද්ධ වෙන්නේ බහු හේතුක. ඒක හේතුක ඵලයක් නැහැ. හේතු සමූහයක එකතුවෙන් තමයි ඒකට අවශ්‍ය කරන කාරණේ සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ ගින්දර ටිකක් තිබ්බහම ඉඩෝර කාලෙක යන්තම් පොඩි ගින්නහුටුවක් විසි කරත් ඇති ඒ ගින්න ඇවිල්ලා ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මහා විහාර මේ දැන් ඔය දිනවනේ ලැබුගිනි ඒ වගේ මහා වනාන්තර පවා ගිනි අරන් විනාශ වෙලා යන්නේ හැබැයි දැන් ගින්දර දැමිල්ල තමයි මුල් උනේ ඉතින් ඉනි පොඩ්ඩක් ආපුවාම ඒක වුණා හැබැයි මහා වැහි කාලෙකදී ඔය වැඩේ කරා නම් එහෙම ඔහොම දිහා කොල්ලුලා පත්තු කරලා ගැහුවා අර ගින්න අවුල අර බලාපොරොත්තු වෙන මහ විනාශය කරන්න බෑ. එහෙනම් ගින්න ගිනි කූර අවුලලා දාපු එක හේතු උනත් ගින් මහ ගින්නට. තවත් හේතුවක් තිබිලා තියෙනවා. ඒක ව්‍යාප්ත වෙන්න ඒකට ආධාර වෙන්න. නැත්නම් ඒකට උපස්තම්භක වෙන්න. උදව් දෙන්න. ඒ තමයි තද ඉඩෝරේ නිසා ඇතිලා තිබිච්ච වේදුව. ඒ වගේ මේ වේලුමක් තිබුණාත් ඒ ටික තිබුණාත් තවත් එකක් හේතු වෙනවා ඒ පැත්තට හමන හුලඟ. ඒ කැලෑ පැත්තට, කොටුගොඩ පැත්තට බාහිරින් හුලඟක් හමාගෙන යන්නත් ඕනේ. මෙන්න මේවායි කාරණා සමූහයක් එක්වීම නිසා අර ලැබුගින්න නැමැති දකින්න හැම වෙලේ ප්‍රතිඵලය හටගන්නවා. මෙන්න මෙයාගේ අපේ ජීවිතවලදී දුප්පත් පොහොත්කම්, අගහිඟකම්, ලෙඩ රෝග මේවා හට ගැනීමට බහු හේතුක කාරණා ඒවට මුල් වෙනවා. හැබැයි මුල් වෙන බහු හේතුකත්වයේදී කර්මයක් ඒ වෑසි වෙන එක්තරා ප්‍රධාන එක හේතුවක් පමණයි. ඉතින් කර්මයේ ක්‍රියාකාරීත්වයට විතරක් පුළුවන් කමක් නැහැ. අවශ්‍ය පසුතලයක් පරිසරයක් ගොඩනැගිලා නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ. නැ කර්මයක් විපාක දෙන්නත් ඒකට අවශ්‍ය වෙන පසුතලයක් ගොඩනැගෙන්න ඕනේ. කර්මයක් කරලා තිබුණ ඵලයටත් විපාක දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල අපි নানা ආකාරයෙන් ඒවට අවශ්‍ය කරන පසුතල හදා ගන්නවා. දැන් ඔබට කියනවා ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන අර කර්මයක් එන්න තිබුණ කර්ම බලවේගයකින් ක්‍රියාත්මක වෙන්න තිබිච්ච දියා. ඒ ප්‍රයෝග සම්පත්තිය මාර්ගයෙන් ඒක නරක නම් ප්‍රමාද කරගන්නත් පුළුවන්. යටපත් කරලා තමා ගන්නත් පුළුවන් ඒවා තියෙනවා. හැබැයි සියලුම කර්මස් නෙමෙයි. කර්ම විසි අචින්තියයි. කෙනෙකුට සාමාන්‍ය හිතලා මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා එහෙම ගන්න බෑ අති සූක්ෂම සියුම් විසි අකර්ම විසි කියන්නේ. ඒ නිසා මේ අවස්ථාවවලදී එබඳු අපේ ජීවිතේ හදාගන්න පසුතලයේ තුලින් බොහෝ කොට කර්ම විපාකයන්ගෙන් වෙන් වෙලා නිදහස් වෙලා කටයුතු කරගන්න පුළුවන්. සාධාරණ මේ කර්ම විපාකයටපත් නොවෙන්න නම් ඒකට අවශ්‍ය කරන මාර්ගඵලලාභීක හැටියට කටයුතු කරලා එහෙම කරගත්තොත් ඉන් එහාට හිමිච්ච සතර අපාගත සියලුම පාප කර්මයන්ට ඉඩ නැහැ. කර්ම විපාකයේ දෙන්නාවට ඵල දෙන්න අවශ්‍ය අනිත් පහසු ගන්න නැති නිසා. ඒබඳු කර්ම විපාකයක් ක්‍රියාත්මක වෙන්න බෑ. අයිදෙවිජේ විපාක ඵලිය නැති කලිනේ. විපාකයේ කර විපාක කර්ම විපාක ශක්තියකට තනිකරම සියලු කර්මයක් කරන්න පුළුවන්කම නැති නිසා. ඒකට අනික් අවශ්‍ය තවත් කාරණා බොහොමයක් ආධාර වෙන නිසා. ඒ ආධාර වෙන කාරණා නැත්නම් එහෙම තනිකර කර්ම විපාකයේ විපාකයක් පළ දෙවන්න බෑ. විපාකයට අවශ්‍ය පසුතලයක් ගොඩනගාගෙන නැගෙන කර්ම බලවේග තියෙනවා ඒවට කියන ආහාර අන්තරික පාප කර්ම. මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුද්ධ හරිදේ ලේහි පැද්දීම, සංඝ වේදේ මේ කියන පංචානන්තරයේ පාප කර්මයක් කරපු එකක් තියෙනවා. අනි ඒකෙන්ම පසුතලයේ ගොඩනගාගෙන මේ ශක්තිය පළ දෙනවා. පළක් ගන්න බෑ. ඒ වගේම යම්කිසි ආකාරයෙන් මේ ආර්ය ධර්මයන්ට අමතරව ධානාදී වන්නා වූ සමාධි ශක්තියක් ලැබලා තිබුණා. ඒකෙන් නොපිරිහි හිටපු කෙනෙකුට ඒ බලවේගය අන්නේ සියලුම පාප බලවේගයන් යටපත් කරගෙන නැගිලා විදිහිලා. කාම ලෝක බලවේගයන් යටපත් වෙන නැගිලා විදිහිලා. සූපාවචර බ්‍රහ්ම ලෝකයක හෝ උපදින්න අවශ්‍ය කරන්නා වූ පසාලිය ගොඩනගලා දෙනවා. ඒකත් නොපිරිහි හිටියෝ. ආර්ය මාර්ගයටපත් වෙලා ආර්ය ඵලයක් ලැබුව කෙනෙකුට ආනන්තරික සමාධිය කියලා ඒකට හේතු වෙන සමාධියක් ලැබෙනවා ආනන්තරික සමාධිය කියලා හිතන් කියන්නේ න අන් අන්තරික සමාධිය කියන එකයි ආන අන්තරික සමාධිය කියන්නේ. න අන් අන්තරික කියන එක තමයි ආනන්තරික කියන්නේ. ආහාරයක් අන්තර්ගත නැති කියන එකයි න අන් අන්තරික කියන්නේ. අන් කියන්නේ ආහාර. න අන් කියන්නේ ආහාරයක් නැහැ. අන්තරික කියන්නේ අන්තර්ගතය. යම් කිසි කටයුත්තක් කරනකොට ඒකට ආහාරයක් අන්තර්ගත නැතුව යමක් හට ගන්නවා. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන සියුම් තැන. ලෝකේ යමක් හටගත්තා නම් හටගත් එකට අවශ්‍ය කරන හේතු ආහාරයක් තිබිය යුතුමයි. එහෙමනම් ආර්ය ඵලයක් වශයෙන් ලබන මාර්ග ඵලයකට ආහාරයක් නැතුව හටගන්නේ කොහොමද? ආහාර නැති කිරීමෙන් ඵල නැති කිරීමක් තමයි මාර්ග ඵලය කියන්නේ. ආහාරයක් නැති කිරීම නිසා හටගන්න කිච්ච ඵලයක් නැති වෙලා යන එක නිසා කමුතිර හටගන්න එක නෙමෙයි ආර්ය ඵලය කියන්නේ. රාගයට, ද්වේෂයට, මෝහයට හේතුකාරක වන්නා වූ හේතුකාරකයේ විදිලා ගියහම ඒ මට්ටමට. ඒ මට්ටම තිබිච්ච රාග, ද්වේෂ, මෝහ ගොඩ නැගෙන විදිහක්. රාග නැමැති, ද්වේෂ නැමැති, මෝහ නැමැති ඵලයට තිබිච්ච අවිද්‍යාව හේතුව මිදහැරියහම ගොඩ නැගෙන්න විදිහක් නැති නිසා රාගය නිසා කම්පා කිරීමක්, ද්වේෂය, මෝහය නිසා කම්පා කිරීමක් තිබුණා. දැන් මේ කම්පාව නැති නිසා අකම්පයයි. මෙන්න මේ අකම්පේ සමාධියට කියනවා මාර්ගඵලලාභීන්ගේ ඵල සමාපත්තිය නැහැ ඵල සමාධිය. ඒකෙන් දකින්නේ සමාධිය ඇති වෙන්න හේතුව මොකද්ද? හිතේ ක්‍රාද දේශ මොහ හේතු කරන්න හේතුකාර කියන අවිද්‍යාවක් තිබුණා. දැන් මේ අවිද්‍යාව ඉවරුණා හේතුව ඉවරයි. හේතුව නිරෝධ නිසා ඵලයක් නිරෝධ වුණා. ඒතර ඉතිරිලා තියෙන රාග දේශ මොහ මාත්‍යාහාර කියනවනම්. ඒතර ඉතිරිලා තියෙන ඊට අමතරව රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් හදගත කොටසක් තියෙනවා. ඒ කොටසට ගෝචර වෙනවා ඊතුරු ටික. ගෙවිච්ච හරිය දවන්නේ තවන්නේ නැහැ දැන්. මහා ගින්නක් ඇවිල්නහම පැත්තට යන්න බැරි රස්නයක් තියෙනවා. දැන් අපි ගින්නෙන් භාගයක් අඩු කළොත් එහෙම අවශ්‍ය ඉන්ධන නැති කරලා. දැන් ගින්දර පත්වෙන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය නැති නිසා අර මහ ගින්න ඒ ආකාරයෙන් පිහිටන්නේ නැහැ. ඉන්ධන වලින් භාගයක් අඩු කරා නම් දැන් ගින්නෙන් භාගයක්පත් වෙනවා වෙයි. දැන් තිබිච්ච ඵලය මොකක්ද? කවුරු හරි ගින්නට ලං වෙන්න යනකොට මේ ඉන්ධන භාගය අඩු කරන්න ඉස්සෙල්ලා මේ පැත්තට කිට්ටු වෙන්න බැරි ගින්දර රස්නයක් තිබුණා. දැන් කොටසක් අඩු නිසා ඒ රස්නේ අඩුයි. කිට්ටු වෙන්න පුළුවන් මටවට සකස් වෙලා තියෙනවා. දැන් අලුතෙන් ඵලයක් හැදිලා ඒ තත්ත්වෙම තියෙනවා. තිබිච්ච ගින්දර වලින් භාගයක් නිවිච්ච නිසා ප්‍රතිඵලයකුත් විද්‍යාමාන වුණා. ඉස්සෙල්ලා තිබිච්ච ගිනි සැර දැන් නැහැ. කලින් වාගේ නැහැ. ඊට සැර අඩුයි. ගින්දර ඔක්කොම පත්තු කරන්න අවශ්‍ය කරලා තිබිච්ච ඉන්ද්‍ර ටික ඔක්කොම අහක් කරලා දැම්මා. අර ගින්නට තිබිච්ච හේතුව ඉවර නම් ගින්නේ නැති ඵලයේ ඉවරයි. ඉතලා යන්න ඉන්න බැරුව පිච්චෙන්න තිබිච්ච ගින්දර දැන් ඒ වටේ ඕන තරම් ගිය හැකි. දැන් ගින්දර එතන නැහැ. හැබැයි ඉතලා තිබුණේ වඩා සාන්තයි ඵලෙ. හැබැයි අලුත් එකක් හට ගැනීමේ ඵලයක් නෙමෙයි ඒක. තිබුණ ගින්නක් නිවි යාමේ ඵලෙ. මෙන්න මේ වගේ මාර්ගඵලලාභීන්ගේ සමාධිය කියන්නේ මතුවේවි ආපු රාග දේශ මොහයන් නිවි යාමේ ඵලයයි. අමුතුවෙන් හටගත්ත අමුතු චිත්තාවලියක් නෙමෙයි. අමුතු සාන්තියක් නෙමෙයි. හැබැයි ඒක සාන්තයි ප්‍රණීතයි. රාගගින්නේ දැවෙනකොට, දේශගින්නේ දැවෙනකොට, මෝහගින්නේ දැවෙනකොට තිබිච්ච අසහනිය දැන් නැහැ. දැන් සාන්තයි ප්‍රණීතයි. අර අලුත් එකක් ලබාගෙන අලුත් එකක ඉඳ බැඳගෙන සාන්තයි ප්‍රණීතයි කියලා ගත්ත හේකුත් නැහැ දැන් උඩ. සිද්ධ වෙන්නේ මොකද්ද? පෙර රාගගිනිය වලට හේතුව තිබුණා. දැන් ඒ හේතුව දුරු කරපු නිසා දැන් රාගගිනිය වලට හේතුව නැති නිසා දැන් ඒ රාගගිනිය හටගන්න විදියක් නැහැ. රාගගින්නේ නිදහස. රාගය නිසා පෙර 10ක් අසහනයක් තියෙනවා මට දැන් මේ 10 අසහනේ නැහැ. සාන්තයි ප්‍රණීතයි. අන්න ඒ ආකාරයෙන් දකින්නකොට අත්‍යරී නොඇලී ගිය මිදී ගිය ඵලයක් තියෙනවා නම්. අන්න ඒක තමයි නිවන් ඵලය. දැන් මේකට ඒ නිවන් ඵලයේ භුක්ති විඳින්න. අරමුණු කරන්න වෙන අමුතු જાතිය පැවැත්මේ යමක් අවශ්‍ය නැහැ. පැවැත්මේ තමයි ආහාර පැවැත්මට අයිති කිසිම ආහාරයක් මනෝ සංචේතන ආයතන ආහාරයක් හෝ ස්පර්ශ ආහාරයක් හෝ විඥාන ආහාරයක් හෝ කාබලින්කාර ආහාරය කියන්නේ සතර ආහාරයෙන් එකක්වත් අවශ්‍ය නැහැ. අර ආස්වාදයේ නර සාන්තිය වෘත්ති විදී. ඊවෙන් එකක් හරි ගතනම් ආන්තරික මිසක් න ආන්තරික නෙමෙයි. එන ආන්තරික වෙන්නේ ඒක ආන්තරික වෙනවා. න අන් ආන්තරික කියන්නේ ආහාරයක් ඇතුළත් වෙන්න ඕනේ නැහැ. කියවන යමකට අන්නේ සමාධිය තමයි ආර්ය සමාධිය. දැන් පටවි කසිනිය කියන්නේ කසින මණ්ඩලයේ වඩලා වඩලා හිටන් කසින අරමුණ අරගෙන කසින සංඥාව අරගෙන. ඒ පටවි සංඥාවට හිත තියාගෙන බාහිර සංඥාව වලින් අහක් වෙලා හිටපුවාම පටවි ගතියේ හැම ගති ලක්ෂණය කොහොමද? ඒ ගති ලක්ෂණයට අනුකූල හිතක් පහළ වෙනවා. ඒක රාග දේශ මොහ කියන මේවාන් කම්පා කරන්නේ නැත්නම් එතන රාග දේශ මොහ ගිනි නැති මානසිකත්වයක් උදා වෙලා එතන සාන්තිය ප්‍රණීතියක් දකින්න. හැබැයි ඒක තියෙන්නේ අර පටවි කසිනේට අරමුණු කරලා සමවැදිලා ඉන්නකම් විතරයි. කොයි කොයි මොහොතේ හරි ප්‍රගුණ කරගත්තොත් මොන මොන මොහොතේ හරි පටවි කසින සමවැදිනකොට ඒක ආහාරයක් වෙනවා. කසිනාරම්මනේ ආහාරය. එහෙනම් පටවි කසිනේ කියන්නේ ලෝකේ පැවැත්ම හා සම්බන්ධ සංඥාවක්. පොළොව සම්බන්ධ සංඥාවක්. ආපෝ කසිනේ අරමුණු කරගෙන ධානයක් ලබා ගත්තා. එයා ධානසුවේට යලිපත් වෙන නම් ආයි ජලයේ සීකරන්න ඕනේ. ජලයේ සීකරපන් ජල ස්වභාවයේ මනසෙ ඉන්න හැමතැනම ජලයෙන් වට වෙලා ගිය එතනක තමන් ජලය තුල ඉන්නවා වගේ බාහිර ලෝක සම්බන්ධයෙන් අහක් වෙලා ජල ස්වභාවයකට මනස වෙනවා. ඒ මනසත් තන්පත් බවක් වෙන්නවා. හැබැයි ජල සංඥාව තමයි ඒකේ ආහාරය. එන ආහාර නැතුව ගන්න සමාධියක් නෙවෙයි. වායුවට හිත තියලා වායු සංඥාව ප්‍රගුණ කරලා ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි ධ්‍යාන සුවේ විඳින්න නම් ආයිත් වායුවට හිත තියන්න ඕන. වායු සංඥාව මතු කරන්න ඕන. වායෝ රසිනේට අන වායෝ වායෝ රසිනේ ලබන ධානයේට වායු සංඥාව ආහාරයි. ආලෝක රසිනයක් වල්ලා හිතා යම් කෙනෙක් ආලෝක රසිනෙන් ආලෝක සංඥාව තුලින් ධානයටපත් වුණා. එයාට ධානසෝ වෙන්නේ යයිලි ආලෝක සංඥාව ආහාර කරගන්න ඕනේ. මතු කරගන්න ඕනේ. ආවර්ජන කරලා. මෙන්න මේක අනික්‍යවට ආහාරයක්. අනික ආන්තරික සමාධිය. යමක් අරමුණු කරලා යථාභෝධය ලැබුණාට පස්සේ යථාභෝධය තුලින් යමක් අත්හැරින වැඩි මිදී ගියා. ඊට පස්සේ ආයශරය කර යථාභෝධයේ හේතු වෙච්ච මූල ධර්ම සිහි කරන්න අවශ්‍ය නැහැ. එක අවස්ථාවක ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා "ඒ සමාධියටපත් වෙන්නේ කොහොමද?" උපමාවක් කියන්නේ. ඒ සමාධිය හතරක් නැතුව එක දිගටම තියෙනවා නම් ආහාරයක් නැතුව ගොඩ නැගෙනවා නම් ආවර්ජන නොකලත් මේ සමාජයේ තියෙනවනේ. ඒකට උපමාවක් කිය. ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා වෙන්න මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙක්ගේ අතක් කකුලක් කපනවා. ආපදාවක් නිසා. ඊට පස්සේ තුවාලේ හොද කරලා බුද්ධිලයා දැන් ඉදිරියට යන අත නැහැ කකුල නැහැ. මොකක් හරි එකක් නැහැ අංගයක් නැහැ. කපලා දානවා. දැන් මේ පුද්ගලයා අනේ මගේ අත නැහැ නේ කියලා සීපලුවා. එයාට අත නැති බවට එයාට සංඥාවක් වශයෙන් වැටහෙනවා. තමන්ගේ අත නැහැ නේ කියලා. එයා සිහි නොකර වෙන වැඩක ඉන්නවා. එයා සිහි නොකල හිටියත් එයාගේ අත නැහැ නේද කියලා. සිහි කරපු වෙලාවට විතරක් අත නැති වෙලා ආයෙසට අත තියෙන්නේ නැහැ. සිහි නොකල වෙලාවට. අත කපලා දැම නම් අත කපලා නෙවෙයි කියලා සිහි කළොත් අත කපපු සංඥාව වෙනවා. හැබැයි එයා ඒ සංඥාවෙන් අහකලා වෙන වැඩක් කර කර ඉන්නකොට. එයාට අත කපපු සංඥාවක් මනසේ නැතුවද එයාගේ කය හා සම්බන්ධ අතක් නැහැ අන්න ඒ නිසා නිරන්තරයෙන්ම ඔහුගේ පිහිටනවා. යමක් අත්හැරී ගියා නම් ඒකෙන් කරන සියලු වැඩ කටයුතු දැන් පටන් නැහැ. ඒ කියන්නේ හිතුවක් නැහැ නැතත් නැහැ. මෙන්න මේ වගේ සත්‍යය තමයි ආර්යයන් ලබන යම් කාගයක්, දේශයක්, මෝහයක් නිරෝධ කිරීමෙන් ලබන ස්වභාවය මෙන්න මේකයි. මේ මාර්ගඵල ලාභියාට මාර්ගඵලයේ පිළිබඳ හිතුවත් ඵල සමාපත්තිය විඳින්න පුළුවන්. ඒක නොවිදයි කියත් එයා යමක් නිරෝධ කළා නම් නිරෝධ කරපු தත්වෙමයි ඉන්නේ. නෑ අතරක් නෑ. අර විදිහට ආහාරයක් නැතුව ලබන සමාධිය කියන්නේ යම් රාගයකට හේතුව නිරෝධ කළා නම් එයා ඊට පස්සේ මොන જાතිය අදහසකින් හැදුණත් ඒ ටික එයා ළඟ නැහැ. රාගය නිසා හත් කිරීමක් තිබුණා නම් එයාගේ එකකින් නිදහස්මයි. මෙන්න මේ නිසා කියනවා ආහාරයක් නැතුව ලබන සමාධිය. දැන් මේ අනිත් හැම කෙනෙක්ම ලබන්නේ ආහාරයක් ඇතුව සමාධියක්. මෙන්න මේ වගේ අපි ලෝකේ යමක් කරනකොට ඒකේ හේතුවර ඵලයක් වශයෙන් යමක් ලැබෙන්න තියෙනවා. මේ ලැබෙන්න තියෙන දේ ලබන්නා වූ දෙයක් තමයි අන්නේ හැම ක්‍රමයකින්ම හිතවිලි ක්‍රියා වදන් යම්කිසි දෙයක අනුව හැසිරීමෙන් අපි ලබන ශක්තියෙන් අතු කරගන්නේ. මෙයා මේ කර්ම ශක්තිය කියන එක ගොඩ නැගෙන එකක්. අර කර්ම ශක්තිය පතු වෙන්න හේතුව නිරෝධ කරන එකක් ආර්ය මාර්ගය. ඉතින් මේ ගොඩ නැගෙන දේ ගොඩ නැගපුවාම ඒකෙන් භව ශක්තිය ගොඩ නැගෙනවා. මේකට කියනවා කර්ම භවයක් ගොඩ නැගුවා. ගොඩ නැගපු කර්ම භවයේ තැන්පත් වෙන මේ ශක්තිය. අවශ්‍ය කරන පසුතලයක් පරිසරයක් ගොඩ නැගින්නේ යම් දවසක කොතනකද? ඒ කර්ම භවයෙන් ඒ ශක්තිය එතෙන්ට ඇදලා එනවා. සසරෙන්දී යම්කිසි කෙනෙකුට දරුවෙක් ලැබෙන්න තියෙන සම්පත්තිය නැති කරපු එකක් හරි. අර සත්ව ජීවීන්ගේ එබඳු ආකාර වන්නා වූ ඒ උන්ගේ පරපුර ඇති කිරීමට බාධා පමුණවලා විනාශ කරලා දැම්මට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හරි. ඊට අවසේ පසුතලයකට ඇදලා ඉපදුනාට පස්සේ අන්න අර කියන කර්ම වේගය එතෙන්ට ඇදලා එනවා. ඒක නොබෙනී ඉන්නේ. ඒ විලාසයේ කර්ම වේගය අපිට ගෙවා ගන්න බැරුව යනවා සමහර වෙලාවට. මොකද? අපි කරලා තියෙන වැඩේ තියෙන අසාධාරණ මට්ටම අනුවයි ඒක වෙන්නේ. වෙලේ යම් විලසකද අපිට බේරෙන්න තින්නේ හෝ ප්‍රතිඵලයක් ඊට අනුකූලයි. මොනම විදිහකින්ම සැකවර්ණයක් දෙන්නේ නැති විදිහන අර දරු ගැබක් විනාශ කරලා දැම්මේ. මොනම විදිහේ ප්‍රතිකර්මයේ කියවත් දරු ගැබක් හදාගන්න පුළුවන් සම්පත්තිය ගන්න බැරි විදිහේ විපාකයක් හම්බ වෙනවා. හැබැයි උන්ට නුවණක් තිබුණා නම් උන්ට තේරු ගන්න පුළුවන් නම් මෙන්න මේ වැඩේ කරගෙන ඔකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔන්නම් හොයලා බල කරගත්තා. බැයින අහු වුණා. ඒ જાතිය කර්ණන්දලේ. තමන්ටත් වෙන අර જાතිය කර්ම විපාකය. හැබැයි හොයලා බලන්න ප්‍රතිකර්මයක් කරගන්න මිදෙන්න පුළුවන් જાතිය කර්ම බලවේගයක් ආපු නිසා. එහෙම හිට පුළුවන් උපක්‍රමශීලීව කටයුතු කරලා ඒ දරු සම්පත්තිය ලබා ගන්න අවශ්‍යදයක් කරගන්න. ඒ ජීරණ කටයුතු සිද්ධ වෙන්නේ අපි කරපු කර්මයට අපි දුන්න තැන අනුව. ඊට අනුකූලව තමයි විපාකයේ අවස්ථාව සකස් වෙලා ඉන්නේ. මොන විදිහෙන්වත් බේරීමක් දෙන්නේ නැතුව, බේරෙන්න ඉඩක් තියන්නේ නැතුව යම් පාප කර්මයක් කළොත් ඒ කර්ම විපාකයට අපිටත් ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ මොනම විදිහෙන් කාටවත් බේරන්න බැරි විදිහේ ක්‍රමයක් උදා වෙලා. කොච්චර වෛද්‍යවරු හිටියත් වැඩක් නෑ. මැරෙනකල් ඉන්නේ හොයන්නේ. මිනිහා කපලා බලනකොට පුංචි ඉඩක් තිබිලා තියෙනවා. දොස්තරලා නොදන්න එකක් නෙමෙයි ලෙඩේ. විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා බලලා අන්තිමට බලනකොට ලෙඩේ හොයාගන්න බැහැ කොතනින් හරි එක මග ඇරෙන්න. අන්තිමට මලාට පස්සේ අහු වෙනවා දිවිජේ රෙදි. මිනිහ කබල බලලා පරීක්ෂා කරලා බලලා ඉතින් ඊට පස්සේ කියනවා මෙන්න මේ පුංචි ලෙඩක් තිබිලා තියෙනවා. හැබැයි දොස්තරලාගෙන් ඇහුවොත් එහෙම ওই ලෙඩේට ප්‍රතිකර්ම එහෙම තිබුණ නැද්ද කල්දියා හොයාගත්තා. මොකද නැත්. බේරගන්න තිබුණා. ඒන ලහුන්නේ මෙන්න මේ වගේ අපි අනුන්ට අහු නොවෙන රහතිගතව පවුකම් කළොත් එහෙම. අනුන්ට ගෝචර නොවෙන්නේ වසංගත කරලා වහලා තියලා පවුකම් කළොත්. ඒකේ විපාකයක් එනකොටත් අපිට බේරෙන්න ක්‍රමයක් නැතුව වැහිලා යන විදිහේ මාධ්‍යය තමයි සකස් වෙන්නේ අර පසුකාලය තුල. මෙන්න මෙහෙම සියුම් කර්ම විපාක බලපෑමක් තියෙනවා. කර්ම විදි අජින්තේ නිසා කෙනෙකුට මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා සෝරා ගන්න බෑ. ඒ විෂය හදාarලා ඉඳන් හැම දෙයක්ම හසක් මුල්ලක් නැහැර තේරුම් ගන්න කියලා. ඔහුගේ මනසේ தත්යන් හඳවන්න ඉඩමදී වට අවශ්‍ය හේතුකාරකයේ දෙන හැටි. ඒක වෙන හැටි. වෙන්න නියමේ ඔය ටික විග්‍රහ කරන්න ගියොත් අපිට කරන්න බැරි වෙනවා. අන්න අර කියන ගැඹුරටම බහිඳ බැරි වෙන අපේ මනස. ඒ තරම් සියුම්. නිසා මේ වගේ අවස්ථාවන් ගැන අපි ඒ තරම් අත්‍යවශ්‍ය දැකලීමට අවශ්‍යතාවයක් නැහැ. ලැබෙන හැටියට ඒවා භුක්ති විඳිනවා මිසක් ඒවා හොයාගෙන කොයිතරම් දඟලා කරගත්තා වුණත් අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක පැත්තක්. මේක තමයි අවිද්‍යාව නැමැති උගුලේ ස්වභාවය. අවිද්‍යාව නැමැති උගුල සුන්දර ලෝකයක් ඇති හැටියට මවලා පෙන්නලා. ඒකට කොටු කරනවා. ඒ සුන්දරත්වයේ නිසාම තමයි දඟලලා දඟලලා කොටු වෙන්නේ. හැබැයි කොටු වෙලා කොටු වෙලා අන්තිර බලපුවාම අපි නොදන්න පැත්තක් බලාපොරොත්තු නැති පැත්තක් හීනි කිව්ව නොහිතුව පැත්තක් තිබිලා ඒකෙන් අපිටම තියෙනවා දුක කියලා දෙන්නේ. ඒ වෙලාවේ අපි කොටු වෙලා තියෙන ආකාරය බලුවහම මොන විදිහෙන්වත් පයින් විදිහක්. අර කියන දුක් වලට කොටු වෙලා විනිත සිද්ධ වෙනවා. මෙහෙම දේවල් ඕන තරම් අපි අතර වෙනවා. හිරයක් ගන්නවා. බැඳ ගන්නවා. ඔය ආදි වශයෙන් අපේ මේ විවාහෝදි කියන කතාවක් තියෙනවා. හිර ගන්න දෙන්න. ඔය හිර කියන වචනේ මාර ගත්තා. එදාගෙන හිර වුණාම තමයි. ආයි ලියා ගන්න බැරි જાතියි. සුන්දර ලෝකයක් මවාගෙන දෙවිරිසක් එක්කලා බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක් මායි තමයි මේ හිරේ ගන්න. එකතු කරගන්න. හැබැයි බැඳුරු බැඳීම සෙල්ලම් එකක් නෙමෙයි ලේසියෙන් ලියා ගන්න බැරි. ඊට පස්සේ බලාපොරොත්තු වෙච්ච සුන්දර ලෝකෙ ඉතන නැහැ. අපි හීනෙකින්වත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් හැටියට පේන දුක් කරදර දෙන දෙයක් ඕක සම්බන්ධ වෙලා මතුවලා ආයේ. ඒ වෙලාවට අපි මොනා කරන්නේ? අපි කොයි වෙලාවක මේ ලෝකේ යථාර්ථයේ පිට පිටින්ද ගියා නම් එහෙම අපිට බලාපොරොත්තු වෙච්ච සුන්දර ලෝකෙ එතනම කැපිලා යනවා. අපි හිතමු මෙහෙම දෙයක්. හොඳයි මේ මිනිස්සෙයින්ට ඒ වගේම කාන්තාවන්ට දරුවෝ උපදිනවා. ඒ දරුවන්ට පිය කෙනෙකුත් ඉන්නවා කොහේ හරි. අනේ අපිට මේ જાතිය දරුවෙක් හිටියනම් අපි ඒ කියන්නේ මෙහෙමයි අතින් අල්ලගෙන ටිකක් ලොකු වෙන අරගෙන යන්නේ මෙහෙමයි. ඒක hina වෙන්නේ මෙහෙමයි උඩපැනලා hinaට කොච්චර ලස්සනද. අපේ ගෙදරට ආලෝකයක් එහි මේ දුවනකොට ගෑ ගහ පොඩි එකා හුරතලට. අපි ওই જાතිය හිතනවා. අනේ හම්බෙලා බලනකොට අතක් කොර වෙච්ච කකුලක් කොර වෙච්ච කතා කරන්න බැරි එකේ හම්බ වුන. මොකක් කරන්නේ? ඒක නෑ කියන්නේ. එහෙම නෙවෙයි කියන්නේ. අර හම්බෙන්නේ දරුවා අතරේ අම්මලාට එහෙමයි කොච්චර හම්බෙලා තියෙනවා. ඒ අම්මලා දරුවා හම්බෙන්නේ ඉස්සෙල්ලා මොන ලෝකෙකද හිටියේ? අර සුන්දර කුරතල් දරු පැටියේ කුරතල් කරගෙන උක ලොකු වෙලා උස්මහත් වෙලා ලොකු මිනිහෙක් වෙලා එයා රස්සාවල් කරගෙන හොඳ තත්වයක් ඇති කෙනෙක් හැටියට උපදිලා කෙරිලා කටයුතු කරන්නේ ওই જાතිය මානසිකත්වයේ දරුවෙක් තමයි බලාපොරොත්තු හැබැයි ලෝකෙ පෙනිපෙනී තියෙන දෙයක් උපදින දරුවන්ගේ සෑහෙන පිරිසක් අබ්බගාතේ. ලෙන්දු. තමන්ගේ වැඩ තමන්ට කරගන්න වෙලේ මන්දබුද්ධි කියලා. නමුත් එහෙම අයත් මේ උපදින දරුවා අතර ඉන්න නිසා අපි එකපාරම සුන්දර ලෝකයක් මවන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතන්න කැමතියි. කවුරු හරි එහෙම කිව්වොත් ඕන්න ඉරිසියාවට ඔය කවිට කියන්නේ ඔකගේ පැලියාව තමයි අපිට මෙහෙම පළදුන්නේ. ඕක දරුවා හම්බෙන්න ඉස්සලා ඔහොම එකක් කිව්වනේ. ඉතින් ඉරිසියාවේ ඕකගේ තියෙන ඉරිසියාව ඕක මොකක් හරි කරලා තියෙන අපේ දරුවා හම්බුනේ මෙහෙම උනේ ඒකයි. ඔහොම කියක අපි ලෝකෙට බනිනවා. අපි පොඩ්ඩක් හිතනවා උපදින දරුවා අතර 120%ක්වත් මෙහෙම වෙයි. තව 10 15ක් මන්දබුද්ධි කියෝ. උපදින යා ටිකක් ලොකු වෙනකොට දාමරිකෝ තව එක 10 15. උන් හිතු හිතු වදා අපේ යන ඇටරේ කියන දෙයක් අහන්නේ. දීපල විනාශ කරන කාලකන්ණි තව කොටසක්. ඕමෝ ගිහිලා ගිහිලා අම්මට තාත්තට බලන කලකන ගුණධර්ම ඇති අභිවෘද්ධිය ගොඩනගාගෙන අරුතරමේ ඉන්න කාලේවත් ජීවත් වෙනෙමු ඉන්නේ 100ක 10ක් විතර උතන. නමුත් අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ 100%ක්ම බලාපොරොත්තු වෙන්නේ අන්න අර කිව්ව සුබදායේ පැති දරුවෝ. මේ අපි අර පෙනෙන ලෝකේ තියෙන යථාර්ථය දකින්න නැතුව සුන්දර පැත්ත පමණක් හිතනවා. කටයුතු කරන්න යන එක තමයි අවිද්‍යාවේ පටලයේ මුවහ කරලා තියනවා කියන්නේ. භාර්යාව සරණ පාවාගෙන ඉන්න ස්වාමි පුරුෂය හොයාගන්න මූලික අවස්ථාවකදී සුන්දර ලෝකයක් මවාගෙනමයි යෝගද යන්නේ. හැබැයි මම යන්න. හැබැයි මෙහි වගේ අවස්ථාවක් වුණා මං ගන්න පියවර මොකද? නෑ නෑ එහෙම වෙන්නේ නෑ. එයා මන් දන්නවා මට පන්ට වැඩිය මට විශ්වාසයි. ඕකෙන් තමයි පටන් ගන්නේ. විශ්වාසය මොකුත් නැහැ. ඉහළ මුදුන් පෙට්ටිය. උනාට පස්සේ මොකද වෙන්නේ? සුවාලයක් ගන්න ඉස්සලා එකට ගන්න. මේ මෙහෙම දේවල් ලෝකේ තියෙනවා. ඉතින් අපි දැක ගන්නවා අවිද්‍යාවේ තීරණ වල තියෙන මුලා කරන මහත. ඔය තියෙන්නේ. අපි ඇත්ත ඇති ආකාරයෙන් දකින්න පටන් ගත්තා නම් හොඳ පැත්තට වඩා දහස් ගුණයක් ඔය ඇති නරක පැත්ත. දරු සම්පත්තිය බලාපොරොත්තු වෙන දරු විපත්තිය කී දෙනෙක් ලබනවා. දරු සම්පත්තිය කියනයි බලාපොරොත්තු වෙන්නේ. අපිට දරු සම්පත්තිය. ලැබිලා තියෙන දරුවන්ගෙන් දරු සම්පත්තිය ලැබෙන කී දිනකට දරු විපත්තිය කී දිනකට හම්බ වෙනවා. අපේ પરම්පරාවේ දැලි ගෑව, මූණේ දැලි ගෑව, අපිට සමාජයට බහිඳ බැරුව ගියා. මේ මේ කෙල්ල කරපු වැඩි මේකේ වයස කීයද? ඇතේ පොතේ මොරන් හම්බුන්නේ, කඩේ කිරිසුදු යන්න හම්බුන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම කරන්නද? කොයි ලෝකයක්ද බලාපොරොත්තු වෙන්නේ අම්මලා තාත්තලා අඬනවා හැමෙනා ඒක පැත්තක් කියලා. බලමු මේගොල්ල කටේ කිරිසුදු යන හම්බුන්නේ උගුරු ගැටේ කරෙන්ට සරුණේ කියන හම්බුන්නේ ආන් ආවතෙන කසිපු ගහනවලු ආවතෙන සිගරට් ගහනවලු කුඩු ගහනවලු කොල්ලොත් එක ලැබුණා මොනවා කරන්න කිව්වට අහන්නේ අපිටත් ගහලායි පැනලා යන්නේ අනේ කාල කන්නේ පුපන් හැටි දැන් එහෙම ඔය කියන දැන් සම්පතිය නැවතයි බලාපොරොත්තු නැද වැඩි ඉන්න සම්පතිය මුල් කාලෙදි එහෙම එකක් බලාපොරොත්තු නැහැ අනේ අපිට දරු සම්පත්තියක්. අපි ගත්තේ උදේ. ඒ වගේ සුන්දර ලෝකයේ තුර මේ ලෝක සත්‍ය අවිද්‍යාවේ නිගමනයේ හැම ඉරේම දෙන්නේ. අර මාර බඩු වලින් ශෝකේ හවට්ටනවා. ලස්සන, සුවඳ, රස, මුදු මොලොක් බව, ප්‍රබෝධයේ වසඟතාවේ, සුහදතාවේ ඔය ආදි වශයෙන් මේ ලෝකේ පේන්න තියෙන ප්‍රිය මනාප ස්වභාවය වැද්ද. ඒ ප්‍රිය ස්වභාවයන්ගේ මధుර ස්වභාවයන් නැති හැමදාලා. අර දුකට ඇදලා දමන හැම තමයි ඒවුවා. ඕකෙන් හවට්ටන එකයි කරන්නේ ලෝකේ. හැබැයි රවටන ලෝකෙට හැවටෙන්නේ අවිද්‍යාව නිසා. හැවටලා ගියාට පස්සේ අර දුකට වැටලා මොකද කරන්නේ? ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා. දැන් යථාර්ථයෙන් අපි දැක්කොත් එහෙම මේ ලෝකෙ තුල අහ බුදුම සිද්ධියක් නේ. මොකද අපි කරන්න වෙන්නේ? අපි ජීවත් වෙන්නේ කොහොමද ලෝකෙ? දැන් මේ වගේ විශාල ප්‍රශ්නයකට එක පැත්තකින් ගොදුරු වෙනවා. ගැඹුරටම හිතාගත්තොත් ජීවත් වෙනවා කියන්නේ අවිද්‍යාව කියලා දැකලා ඉතින් අත්හැරලා යනවා. ගැඹුරටම ගියා නම් ඒ තමයි අරිහත්ත්වයට පාර කපාගෙන ඉහළම ඉහළම උත්තරය. හැබැයි සියල්ලන්ට බෙදෙන්න යන්න බෑ. එච්චර උතුමනකුත් නෑ. එච්චර තේරුම් ගන්න පුළුවන්කමකුත් නෑ. ඒ පුදුලේ මේ ලෝකේ ජීවත් වෙන්න බලනවා. හැබැයි ජීවත් වෙන්න බලාපොරොත්තු නම් අපි එකක් දකින්න ඕනේ. මේ ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව මේ ආස්වාදයන් තියෙන බලාපොරොත්තුව සුන්දර ලෝකයක් ගොඩනගාගෙන ඉන්න තියෙන බලාපොරොත්තුව අවිද්‍යාවේ මුලාසහගත තීරණයම තමයි මට අරගන්න බැරි වුණා. මොකද කරන්නේ මට හිතන සමවත් මේ ලෝකෙ හොඳයි කියලා. මේ தත්ත්වය අග්‍රයි කියලා. හිතුණාත් යථාර්ථය නම් අග්‍ර නැහැ. යථාර්ථය නම් මේ අවිද්‍යාවේ ස්වභාවය මේකම. හැබැයි තව යන්න ඕන නම් උපක්‍රම සහ ප්‍රතිකර්ම යන්තරමක් තියෙනවා. ඒවෙන් යම්කිසි ආකාරයක තරංකාරීත්වයෙන් ඒවට බහැලා උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගාගත්ත ආරක්ෂිකත්වය තුළ අවශ්‍ය පරිසරය තුළ යන්තරම සැනසෙල්ලක් තියෙනවා නම් පොඩ්ඩක් හරි ඒ තුළ ජීවත් වෙන්න මම පාලා ගන්න. හැබැයි සියල්ලෙන් පූර්ව සැනසුම් සහගත පැවැත්මක් හදලා දෙන්න තියෙන කිසිම ප්‍රතිකර්මයක් ලෝකේ තුල නැහැ. කාටවත් මෙන්න මේ ටික තේරුම් අරගෙන. ඉතින් අපිට පුළුවන්. ඒ වඳු දෙයට අවශ්‍ය කරන්නා වූ යම් යම් විදිහේ පුණ්‍ය කර්මයන් කරලා. ඒකට අවශ්‍ය කරන්නා වූ බාධක දුරු කරගන්න. දැන් ඉල්ල කරලා ගන්නවා නම් දරුවන් විකෘතිව පිළිහිදීමක් ඇත්නම් එබඳු මව්වරුන්ට එබඳු අයට අවශ්‍ය කරන බේතේ උදව් උපකාර මෙන්න මෙහෙම දේවල් පින්කමක් වශයෙන් අරගෙන ඊට අවශ්‍ය කරනා විස්තරවලදී ඊට අවශ්‍ය දේවල් දීලා අන්නේ විදිය පුණ්‍ය ශක්තිය මම කරපු යහපතේ මගෙන් අවඩක් වෙලා තිබිච්ච යම් කිසි කෙනෙක් ඇත්නම් පුද්ගලයෝ ඇත්නම් ඒ අයටත් යහපත වෙනස මේ පින හේතු වේවා. කියලා එයාට පින් පෙත් දෙවලා පිහිටවලා ලෝක සත්‍යයට කවදාවත් මේ බඳු දෙයක් සිද්ධ වෙන්න එපා මේවට තියෙන බාධක තියෙනවනම්. ඒ කියන්නේ මේ බඳු කරදර තියෙනවනම්. මේ බඳු කරදර දුරු වෙලා සාන්තියටපත් වෙන්න. මේ දින ලෝක සත්‍යයට හේතු වාසනා වේවා ආදී වශයෙන් කරලා මේ පුණ්‍යානුමෝදනාදී කටයුතු කරන්න ඕනේ. මෙන්න මෙහෙම කළා නම් අපි කරව පාප කර්මයේ යම් දෙනකින් ගෙවෙන මට්ටමට. අන්න පාප කර්මයක් හේතු කොටගෙන හටගත්ත විකෘතියක් තිබුණා ඊටත් පටන් ඒක ඉවර වෙනවා. මෙන්න මේකට කියනවා ප්‍රතිකර්ම. ඉතින් ප්‍රතිකර්ම වාගෙම කර්ම බලවේගයට ක්‍රියාත්මක වෙන්න දෙන්න ඉඩ නොදෙන උපක්‍රම තියෙනවා. ඒක ඒ කර්ම බලවේගයේ පළදීමට හේතුකාරක වෙන යම්කිසි මූල හේතුවක් දුරුකොළු. උපක්‍රමශීලී. ඒ විලාසයට කර්ම බලවේගයේ ක්‍රියාත්මක වෙලා ඒ අවශ්‍ය කරන කර්ම ප්‍රතිඵලය ලබා දෙන්න බැරුව යනවා. ඒ මගිනුත් ඒකට අවශ්‍ය කරන උපක්‍රමයක් නිදාගෙන කටයුතු කළා ඉතින් බේරෙන්න පුළුවන්. හැබැයි ඒක උපක්‍රමයන් නිසා තමන් කළ කර්ම ශක්තියක් තිබුණා නම් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තියෙනවා. අවස්ථාව ආපු ගම ආයෙ කැදලා එනවා. ඒ ගෙවා හැරියන නිසා. මේ උපක්‍රම සහ ප්‍රතිකර්ම කියන දෙකින් ප්‍රතිකර්මයේ ශ්‍රේෂ්ඨයි. හැබැයි සමහරකට කල් යන්න පුළුවන්. උපක්‍රමයේ ක්ෂණිකයි. උපක්‍රමයෙන් ජය ගන්න පුළුවන්කමක් තිබුණොත් ජය ගත්ත හැකියි. හැබැයි කර්ම ශක්තිය කොයි වෙලේ හරි සුදුසු අවස්ථාවක නැවත අදලන්නේ තමන්ගේ කර්ම ගබඩාවේ තැන්පත්. ඒක කිව්වේ නෑ. ණයකාරයෙක් ණය ඉල්ලනකොට ණය දීලා නිදහස් වීම ප්‍රතිකාරයි. එයාට ණය දෙන්නේ නැතුව චණ්ඩිය ළඟ තියාගෙන ඉඳලා චණ්ඩියලාව සැර කරනවා ඉන්න දෙන්නේ නැතුව. තෝ ඊට පස්සේ ගිහිලා අරගෙන කරදර කරොත් එහෙම බලාවියතර කරන වෙලේ හතරහන්ති කඩනවා තෝ. තෝ දන්නවද මං කවුද කියලා? මම තමයි අහවල් එකන. අප්පච්චි නම අහනකොටත් මම දැනගත්තා ওই නම ඉස්සරහ පහල් වෙනවා හරි චන්දියෙලු. මම ගමේ IRC හොරක් මේ ඉන්නේ කියලා හිතින් යනවා ඉතින් බය. අපෝ ඒ පැත්තට යන්න බැරි හතරහන්දි කඩා ගන්න ඕනේ නැහැ රුපියල් 1000 ගියාවේ. ඔය 50000 ගියාවේ වතුර ගියා කියලා හිතා ගන්නවා. ආයි යන්නේ නැහැ. ඔකගෙන් එකක නම් ඉල්ලා. ඔකගේ හොඳ ගජේ ආලුවෙන් අර දාමරි කියලා. දැන් ඒක දැන් ඇවිල්ලා ඉතින් මට සල්ලි නම් මට මොනවා හරි කරන්න පුළුවන්. ඔය ඊට වඩා පාඩුවක් මට වෙනවා. ඕක ඉල්ලන්න කියලා. ආහා සල්ලි ඕනේ නැහැ. ආ අතල දැන්. හැබැයි අතල දැන් මේක උපක්‍රමයෙන් බේරුණාට. අර දාමරි කියන්නේ නැතුව සුසු අවස්ථාවක් ආවනම තෝයිද අරුහිනනිද බේරෙන්නේ නැති. දැන් තොපේ බලේ ඉවරයි. දැන් මගේ බලේ තියෙන. ඉදාට පටන් ගන්න නැහැ. ඉදාට අරගේ පලියත් එක්කලා අරගේ වන්දියත් එක්කලා අර මුදල ගන්නවා. අන්න අපි කරන වැඩි ප්‍රතිකර්මයක් කරලා බේරිලා හිටියද ප්‍රතිකර්මයක් නොකර උපක්‍රමයකින් බේරිලා ඉන්න පුළුවන්. කර්මයේ ප්‍රතිකර්ම නොකරොත් ගෙවෙන්නේ. කවදා හරි එකට මෝන දෙන්න ඊයා තීර මෝන දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මෙයාගේ ප්‍රතිකර්ම උපක්‍රමයක් අපිට සම්මිය ප්‍රයෝගයක් වශයෙන් ගන්න පුළුවන් හැබැයි අපි එකක් දැනගන්න ඕනේ. උපක්‍රමයෙන් බේරිලා තමන්ගේ වැඩේ කරගත්තත් ප්‍රතිකර්මයේ කරලා නිදහස් වෙන්න බලා ගන්න ඕන. ඒතොර ඥානවන්ත උපක්‍රමයෙන් බේරීමත් ප්‍රතිකර්මයෙන් සදාහරම බේරීමත් කියන දෙකම ලැබෙනවා. මෙන්න මේ වගේ යම්කිසි අපිට යමක් කරගන්න ඕන නම් ඒ වර්ධ වෙන බාධක දුරු කරගන්න තිබෙන ලෞකික ක්‍රම උපයෝගී කරගෙන ඒ ඒ ආශිර්වාදයන්ගෙන් හෝ ඒ වගේම අවශ්‍ය කරන බේත් හේතු වැනි සියුම් විද්‍යාත්මක වැඩපිළිවෙලකින් හෝ යම් යම් උපක්‍රමශීලී ක්‍රමවලින් ප්‍රතිකර්මයක් කරගෙන නැත්නම් අර විදිහට උපක්‍රමශීලීව සම්‍යක් ප්‍රයෝගිකින් වේගිලා සමන් කටයුතු කරගන්න පුළුවන්. හැබැයි දැනගන්න මෙහි මේවා කරපු විපාකයයි මට මේ බාධා මෙච්චර කල් පැමිණුනේ. දැන් ඒකට මම ප්‍රතිකර්මයක් වශයෙන් මං කරලා තියෙන පාප කර්මයට විරුද්ධ පුණ්‍ය කර්මයක් කරලා. ඊ ආශීර්වාදයේ පතුරවමින් මගෙන් අවේද අසාධාරණ විචාර වන්දිය ගව ගන්නවා. මෙන්න මේ විදිය කරගෙන ගියොත් එයාට උපක්‍රමයෙන් බේරිලා ප්‍රතිකාරමය කිරීම නිසා සදාහරණ නිදහස් වීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයට කර්ම විභාගයකට මේ පිළිතුරු දෙන ක්‍රම අපි දකින්න ඕනේ. මේ එහෙම දෙයකින් මිසක් ඒ විලාසින් අපි දකින්නම හොඳ නෑ සියලු ආකාරයෙන්ම දරු සම්පත්තිය කියව පරිදි අපිට මේ ලෝකේ ලෞකිකත්වයේ පුළුවන් තරම් අපි නිදහස් වෙන්න බලන්න ඕනේ. චන්දරාගයෙන් බැඳීමන වස්තු යම්තාක් එකතු වෙනවාද? ඒතා ක්‍රාවගිනි, දේශගිනි, මෝහගිනි දවනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සුන්දර ලෝකයක් උනාට බලාපොරොත්තු වෙන ලෝකෙ ලැබෙන්නේ 1000කට 10000ට එක්කෙනෙකුට తాවකාලිකව ලැබෙනවා. එයින් එහාට ඒක ගන්න ප්‍රතිඵලයක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ මේ සුන්දර ලෝකයක් මවාගෙන යන මේ ලෝකේ ධර්මානුකූලව තේරුම් ගන්නවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මතාවයක් තුළ ස්වභාවයක් තුළ මම බලාපොරොත්තු වෙන නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ ස්වභාවය. එහෙනම් මගේ අවිද්‍යාව තීරණය තමයි ලන්නේ. මගේ තීරණය සාර්ථක වෙනකන් නෙමෙයි කවදාවත්. ඇදි ඇදි වැද වැදා දුක් දෙන එක. ඒ තීරණي අවිද්‍යාසහගත තීරණේ ඉඳගෙන දුක් විඳිනවා මිස බලාපොරොත්තු වෙන සාර්ථක සුන්දර ලෝකේ නම් කවදාවත් කාටවත් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක ධර්මානුකූලව තේරුම් ගත්තොත් ඔය අනවශ්‍ය සුන්දර බලාපොරොත්තු වලින් හිත නිදහස් වෙනවා බලමුකෝ. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ අර 아무තු සුන්දර ලෝකේ. අත්‍යවශ්‍ය දේ විවිධම කරගෙන හරි හම්බ කරගෙන අවශ්‍ය දෙයක් අරගෙන සැනසෙල්ලේ එතන පටන් අර මහගිනි ගොඩෙන් අහ කියලා ජීවත් වෙනවා. ඉතින් ආවට පස්සේ යාට දෙනවා මම කොච්චර සාන්ත ප්‍රණීත ඇත්ත සත්‍ය දැකලාපත් වුණා. පෙර මං 1000 ගින්නේ කොච්චර දැවුණාද? අද ලැබූ සාන්තිය මට රුපියල් කෝටි ගාණක් ලැබුණාත් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි කිසිම මුදලක් වේදන් නොකර කිසිම අමතර ශ්‍රමයක් නැතුව ඇත්ත දැකීම නිසා ලැබුණු ලාභයක් වශයෙන් මේ සාන්ත ප්‍රණීතත්වයෙන් මමපත් වුණා. ওই චිත්ත සාන්තිය බලාපොරොත්තු වෙන තමයි මම මේ සුන්දර ලෝකයක් ගොඩනගන්න හැදුවේ. සැනසille ඉන්නේ. හැබැයි මම බලාපොරොත්තු පෙර බලාපොරොත්තු වෙච්ච ක්‍රමේ සැනසille ඉන්න බලාපොරොත්තු වෙන අධානකාරීත්වය ගොඩනගන එකක් ගොඩනගුවේ. දැන් මට නියම ක්‍රමේ හම්බෙලා තිනවා. සැනසille ඉන්න බලාපොරොත්තු වෙන සැනසුමට හේතු වෙන යථාර්ථය දැකේ. ඒක දකින්නකන් ඔගේ වෙනස තේරුම් ගන්න බෑ. ඒක උත්සාහ කරන්න ඕනේ. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක බොරුවක් නෙමෙයි ඇත්තා. ඊට අනුකූලව අපි මේ කරන සියලුම දේවල් තුළ ඒ ධර්මතාවය තුලයි ගොඩ නැගිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ ලෝකේ නෑ. යථාර්ථය උතනයි තියෙන්නේ. මෙන්න මේක දැනගන්න උත්සාහ කළ යුතුයි. ඒ කියන්නේ සිහි කළ යුතුයි. ඇත්ත ඇති ආකාරයෙන් සිහි කරුවොත් අපි මුලාවටපත් වෙන්නේ. නම් අපි අද පුරුදු වෙලා තියෙන්නේ ඇත්ත හංගගෙන බොරු මුලාවක් ඇත්ත කියලා හිතාගෙන ඒ තුලින් මවාගත්ත සුන්දර ලෝකික ජීවත් වෙන්න හිතන වැඩපිළිවෙල තමයි මේ ලෝක සත්‍යයේ වැඩපිළිවෙල. ඒ නිසාමයි මේ හැම මුලාවකටම බහු වෙන්නේ. මේ ඔය ටික තේරුම් ගන්නකොටම අපිට දැකිනවා ඒ ස්වභාවය. දැන් මේ වගේම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා තමයි මේ තමන්ගේ මේ අභිවෘද්ධිය පිළිබඳව. නොඑක ආකාර ක්‍රම වලින් තමන්ගේ අභිවෘද්ධිය නගා ගැනීමට කටයුතු කරලා ඉතින් ඒ වගේ දේවල් වලින් සමහර ඒවායින් යම් සහන්දායි අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ ආයෙ හැරයක් වෙනස් වෙනවා. මේ වගේ අවස්ථාවක් ගැන කියවෙනවා. දැන් මෙතෙන්දිත් අපි දැනගන්න ඕන ක්‍රම තියෙනවා. මොකද මේ සියලුම කාරණා මේ හැම කාරණාවක් විශ්ලේෂණය කිව්වා කර්මඵලය කියන්නේ අර මහ හේතුන්ගේ එකක් පමණයි. තව තවත් අවශ්‍ය කරන පරිසරයේ තුලින් ඒවා වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ වෙනස් කරගැනීමේ හැකියාව සියල්ලන්ටම සමානක් නෑ. සමහර කර්ම බලවේග තියෙනවා. එක මට්ටමකට ඇදිලා එනවා. ඒ මට්ටමින් බේරෙන්න ප්‍රතිකර්මයක් හොයාගත්තාම අර කර්ම බලවේගෙ තව ටිකක් වැඩිපුර ඇදලා එනවා. එයින් හරි ඉස්සරහ තිබ්බ මට්ටම වහලා ආයෙසර ප්‍රපාතයට දාන. ආයි යම් කිසි සම්මයක් ප්‍රයෝගයක් උපක්‍රමයක් කියලා එන ගොඩනගා ගත්තොත් තව කර්ම බලවේගෙ බලවත් නම් එහෙම අරකට ඉදිරියලා තියෙන තව ටිකක් ඇදලා එනවා. හරියට ගංගාවක් ගල්නකොට පිටාර එනකොට එක පැත්තක ඉඳලා අපි වැටියක් දාලා බැඳගත්තොත් එහෙම. නැන්න යම් කිසි විදියක හරස් කරා බැඳලා එන වතුර පාර වැහුවොත් එහෙම. බලාපහම පල්ලෙහා තිච්ච වතුර ටික ගහලා ගියාර පිටාර ගිය වතුර පාරේ දැන් ඉන්නේ. ආන් දැන් නම් හරි කියලා ඉන්නකොට මොකද වෙන්නේ? ගංගා උඩයෙන් එන වතුර පාර අර බැම්මේ මට්ටම ඉක්මවා යන්න ඉස්සෙන්නේ නැද්ද? බැඳලා තියෙන බැම්මේ මට්ටම ඉක්මවා ගියාට පස්සේ අනිසරි ආයිසරි මොකද දෙන්නේ අර වතුර පාර ආයිත් අරවයි ගලන්න වෙනවා. දැන් ආයිත් උපක්‍රම තීරිය මොකද කරන්නේ බැඳපු බැම තව ටිකක් උස්සනවා. කොහොමම උස්සගෙන යන්න බැම්මට උස්සන්න බැරි විදිහේ පාර ඇති වතුර පාරක් කවදාද මුළු බැම්මම කඩාගෙන ගිහලා පළාතම යට වෙලා. දැන් මේ ලෝකේ යම්ක තියෙන ස්වභාවයක් කිව්වේ කර්ම ශක්තියත් එන්නේ ඒවා. කර්ම ප්‍රවාහය කිව්වෙත් ඒකයි. මේ කර්ම ප්‍රවාහයන්ගේ පමණ දැනගන්න අපේ හැකියාව නැහැ බුදුලෝතුරා බුදුරයන්ට පමණයි තියෙන්නේ. මේ කර්ම බලවේගයේ කොච්චර බලවත්ද? මේ බලවේගයේ මැඩ පවත්තලා මිල්ල කරගන්න ශක්තියක් ඉවෙනවා නම් කොයිතරම් මට්ටමේ ශක්තියක් ඉවර යෙදෙන්න ඕනේ. මේ මට්ටමට යෙදෙනකොට තවත් බලවත් වූ කර්ම බලවේගයේ ඒ කර්ම ප්‍රවාහය ගලාගෙන ඇවිදින්න. මේ මට්ටම පිටගෙන ආයශරයක් පළ දෙන මට්ටමක් එනවාද? ඒ જાතියකද කරලා තියෙන්නේ. මේ කෙනාට දුක් කරදර දෙන්නේ, මේ පුද්ගලයාට දුක් කරදර දෙන්නේ ශක්තිය. මේන් කොයි જાති එකද කියලා දැනගැනීමේ හැකියාව තින්නේ කර්ම විශේෂ පිළිබඳව සියලු ආකාරයෙන් පූර්ණ දැනීමක් ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. අචින්ත්‍ය වූ කර්ම විශේෂ, පරවත්න ගෝචර කර්ම විශේෂ, ওই ආකාරයෙන් ශ්‍රාවකින්ට ගෝචර නැහැ සියලු ආකාරයෙන්. එක්තරා මට්ටමකට දැනෙනවා වැටහෙනවා. ඉතින් මේ නිසා මේ වගේ අවස්ථාවල අපි දකින්න ඕනේ ඇත්ත වශයෙන්ම මොකද මේ අපි අප්‍රමාණ සසරේ එනකොට එක එක අද්දවෙන් අද්දවට එන කාලේ මේවා තමයි කලේ හැමදාම. මමයි මගේ කියන දේ ගොඩනගාගෙන එතන සත්‍රීකත්වයක් උදාගෙන සතුටු වෙන්න තමයි බැලුවේ අපිට දැන් එහෙම කරගත්තා නම් අපිට හරි. ඕකෙම තමයි හිතියේ. හැබැයි හිතුවේ හැම එකකම බැරි වෙච්ච නිසා තමයි අද මෙතන තින්නේ වැඩේ කරන්නේ. මේකත් ඒ જાතිය ගත්ත જાතිය එකක් බෑවක් විතරයි. මීට එහා අධ්‍යය බලන්න පුළුවන් වුණා නම් අපිටම තේරෙයි. අද මේ බඳු නමෙන් ගෝත්‍රයෙන් මේ බඳු අම්මර තාත්තර දාව උපන්න මේ જાති මිනිස්සයමම. දන්නේ නැති හින්දා සම කර කර ඉන්නවා. ඉතින් අද මොකද කරන්නේ? කොහොම හරි දඟල් ලෙවල්ලා හිටන් අහවල් එකක් දැන් පිරිහිල යන්න යන්නේ. ඔවුන්ගේ ඉඩම් කෑල්ලක් ගන්න ක්‍රමයක් මට වුණා නම් මගේ ඊටම ලොකර ගත්තා මට සස්ත්‍රීකත්වයේ මෙච්චර වැඩි. අපි ඔහොම හිත හිත ඉන්නවා. ඕවා ඉස්සෙල්ලා අපේ ඇයට තිබිච්ච ඉඩම්. ඔය අපේ රාත කිරියා කියනවනේ. ඒක එයාගේ පොඩි පුතාට කිව්වා. නෑ ලොකු පුතා අපේ තාත්තා. තාත්තා ගැන සලකන්නේ නැතුව එයාට දිලේ කෙනෙකුට ඉඩ වැඩි වුණා. දැන් ඌගේ පුතාට කිව්වා. ඌට උපදෙස් දීලා ඔක්කොම කළා. නඩු දාන්න එහෙම આવොත් මෙන්න ඕකු. ඔක්කොම දීලා කියලා හැරලා තියෙනවා. දෙන්න එපා පුතේ. අරුන් එහෙම ආයෙසරක් වල හොරකණ්ඩේ යෝගේ પરම්පරාවෙන් ලොකු වෙලා. උන්ට එහෙම දෙන්න එපා කියලා මොකද කරන්නේ? අර ඊළඟ කැල්ල අරගෙන ඉල්ලන නම් එයාගේ සති කරන්න බලන්නේ ඉතින් මැරෙනවා. මමත් මගේ අයටත් අභිවෘද්ධිය. දැන් මැරිලා මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා හිටපු අයියාගේ පවුලේ කෙනෙකුට ගිහිලා දැන් උපදිනා දරුවෙක් කියලා. දැන් ඉපදෙලා මොකද කියන්නේ? මොකද මේ අපිට අපේ තාත්තේ අපිට මේ ඉඩම් ටික අර මහපලයා කටියට වාපලයා කටියට වැඩි මොකද? ඕක මාර උඹලා මහයකාගේ මේක ඉන්න කාලේ ඌගෙන ඉඩම. ඒ ලෝක ලිව්වනේ ඔකට. ඒ කාලේ ඉරන්නේ. හැබැයි ඒ සෙල්ලම් හම්බෙන්නේ මාත් එක්ක. මම අපේ කටියට කොහොම හරි ගන්නවා. දැන් මේ කිව්ව පුතා කවුද? එදා කිව්ව ලොක්කා තමයි මේ පුතා ඇවිල්ලා ඉතින් ඉන්නේ. දැන් ලොක්කා ඇවිල්ලා ඉලවලිලා කියනවා ලොකු එකාට දෙන්න එපා. ඒක හොඳ එකෙක් නෙමෙයි. උඹයි මට සැලකුවේ උඹ මේක ගනි. දැන් අනික හතරේ ඉපදෙලා මොකද කරන්නේ? අර ලොකු එකාට දෙන්න එපා කිව්ව එකාගේම දරුවෙක් කියලා ඉපදිලා අනික හතර කියනවා අර මහ එක මහ ලෝකයි ඉන්න කලින් හරි අසාධාරණයක් කරලා. අපේ තාත්තලාට ඉඩම් දෙන්නේ නැතුව බාපලට වැඩි කියලා. දැන් කවුද මේ කියන කට? කාගේ මේ කට? එදා ඉඩම ලියපු ලොක්කමයි මේ පොඩි එකා හැරි අද කතා කරන්නේ. ඒ අද ඉඳලා මොකද බලාපොරොත්තු වෙන්නේ? මටත් මගේ පිරිසටත් අභිවෘද්ධිය ඕන. ඒ මමයි මගේ ටික හදනවාද. එදා කවුද මම මගේ? එවුන් අද පරම හතුර වෙලා දැන් හිතනවා. තමාගේම පෙර ආද්දාවේ ස්වභාවයට එදා එතන හදන්න හදලා දැන් වෙන තැනක ඉපදිලා එතන මම වයි කරගන්න දඟලනවා. එදා මගේ පණ වාගේ පුතේ උන්ට අහු වෙන්න එපා. උඹ රැගිලා හිටපන්. උඹව කරදර කරයි, හිංගි කරයි, වහදී. උඹගේ પરම්පරාවෙන් කන්න බොන්න එපා. ඔහොම කිය කිය ගිහිලා මේ પરම්පරාවෙන් මෙයා ඉපදිලා මොකද කරන්නේ? එයාම හැදෙනවා. අරුණ වහදීලා හරි මරනවා. ඊට ඉස්සෙල්ලත් බෑ මොකද කිව්වේ? මගේ හතරම් පුතාලා වීඩියල්ලා අහවල් ලැබු මෙහෙමයි. මේ සසර අවිද්‍යාවෙන් වැහිච්ච රෝගේ අපි දැන් නැතුනේ යන ගමනේ හැටි. මේ අපි ඇත්ත අතුර නෙමෙයි මේ ඉන්නේ. ඇත්තක් යුක්තිය අතුර නෙමෙයි අපි මේ කතා කරලා තියෙන්නේ. මේ ලෝකේ අපිම කෙනෙකුට හිංගි කරලා ඒ හිංගියට ගෝචරෙන්න අපිම ගිහින් උන්ගේ ගෙදර උපදිනවා. ඉපදිලා හිටන් අනික අතට අර බැට ගැසුම කරනවා. ඉතින් මේ වගේ ලෝකයක් තුල ජීවත් වෙන අපි බලාපොරොත්තු වෙන්නේ කාට හදන්නද? කාට පහර ගහන්නද? එක දවසක් ආදරෙන් කතා කරලා හිටන් නියපිටින් පාරක් ගහන්න ඉඩ දෙන්නේ නැතුව හක්ෂණේ පෝෂණේ ඔක්කොම කරලා හදලා මගේ පණ තියෙන ඔබලා කියලා මැරිලා ගිහිල්ලා අපේ පරම හැතිරි පරම වෛරක්කාරී අහවල්ලේ කිරි කියලා ඊළඟ අත්පෑ විදලා බයි. අපිම ගොඩනගාගත්තු තොණ්ඩුවට අපිම උගලට අහු වෙනවා. අහු වෙලා එක අනුට අසාධාරණ ගැන කියේ. අර අපි නිතර කතාවක් දෙනවා සිටු කතාවක්. භෞතික වාදීව තාත්තා දුන්න සිටුවරයා දුන්නා දරුවෝ 10 දෙනෙකුට උපදෙසා. මෙහෙවරෙලා පුතේ. ඇත්ත මම පෙන්ලා දෙන්න. දන් දුන්නොත් වෙන්නේ. දැන් මේ හාල් මිටියේ දැන් මේ හාල් මුට්ටියෙන් හාල් සිරුරක් අරගත්තොත් 10කට. දන් දුන්නොත්. කියපන් මේකේ හාල් සිරුර 80න් 79ද 81ක් වෙනවාද කියලා. මේ හාල් සිරුර 80න් එකක් අඩු වෙනා මිසක් යකෝ වැඩි වෙන්නේ කොහොමද දන් දීලා? දුන්නාම අඩු වෙනව නේද ඇත්ත? ඕ මතක තියාගන්නලා. ඔය දින්න දෙන්න ලැබෙනවා කියන්නේ කණ්ඩ සූත්‍රය. දෙන්න දෙන්න අඩු වෙනවා කියන එක ඇත්ත. ඔන්න ඔක දරා ගන්නilla කියලා උත්තරයක් දුන්නා. එකෙකුට හාල් ඇටයක් දෙන්න එපා, බත් ඇටයක් දෙන්න එපා. දුන්නොත් අඩු වෙනවා කියලා කකෝ වැඩි වෙන්නේ. ඔය බොරු කතාව ඔක්කොම. ඔය උත්තරේ දීලා දම් පොදක් දෙන්න එපා කරපු දරුවෝ 10 දෙනෙක් හදලා තියලා ඒ જાතිය දෘෂ්ටි ගන්නලා මල. නැව ඇත්ත යටපත් කරලා අර භෞතිකව පේනදී ඇත්ත කියලා පෙන්වන්න හදලා. ඒ කරගත පාපින් අර පිරිසක් යහපත් මාර්ගයේ වැහුව පාපින් සැඩොල් කුලේස ගෑණියක්ගේ බඩක ගිහිලා උපන්න හොර පිල්ලුවෙච්ච දරුවෙක් කියලා. අර සිටුවරය. අර සැඩොල් රැහැට යනකොට එදා හැමෙච්ච සිංහ වෙන තදනේ. මොකද යකෝ අද උනේ. පුදුම සිද්ධියක්. දවස් ගානක් ගියා හිඟ වෙනක් දෙන්නේ නැහැ කවුරුවත්. මේක මෙච්චර කල් නම් අපිට සිද්ධ වුණේ නැහැ. මොකද්ද මේක හැලේ රැහි නායකය බලනකොට දැනගත්තා. කවුද අපි ළඟට අලුතෙන් එකතු වෙච්ච එකක්? පිටින් කවුරුවත් ආ නැහැ. මෙන්න මේ ගෑයින් නම් බඩට දරුවෙක් ඇවිල්ලා. ආ එහෙනම් බලමු කල්පනා කරලා. ඇත්ත නැත හොයාගන්න උඹලා කට්ටිය වෙන් කියලා. කට්ටියක් වෙන් කළා. තව කට්ටියක් වෙන් වුණා. අපි පස්සේ එන්න එපා හිඟවන්න කියලා කට්ටියක් හිඟවන යනකොට. අර ගෑණි සම්බන්ධව දරුවා බඩදරු ගෑනු කෙනා සම්බන්ධ හිරෝ පිළිසේ කට්ටියට හිඟවන්නේ. අනික කට්ටියට හම්බුණා. ආ ඔය කියන්නේ ඇත්ත එහෙනම්. උඹලන් කට්ටියක් වෙන් කියලා කට්ටිය කට්ටිය වෙන් කරලා බලනකොට අන්තිමට බලනකොට අර හිඟන ගෑනිත් එක්ක අර වෙන අර බඩදරු මව් එක්කලා යන කෙනාටම හිඟවන්න. ආ මෙතන කාලකන්‍යයින් තියෙන්නේ. උඹේ බඩටයි. උඹ එක්කලා ඉන්න ගියොත් ඔය පැටියත් එක්කලා ඉන්න ඔබත් එක්ක ඉන්න ගියොත්. අපිට සිද්ධ වෙන්නේ කන්න නැතුව මැරෙන්න. උඹ යන දිහාක ඵලයක්. උඹට පුළුවන් උඹ ජීවත් වෙන්න. ඔහොම කියවට පස්සේ උඹ දැනන්නේ හිඟා කකා අර අර කියන සැඩෝල් ගහනු කෙනා තනියෙන් හිඟපයි යනවා. අනික අය ඔක්කොම සැලෙන් අයින් වෙනවා. අනික රිංගවා හම් වෙනවා අර ගෑනට හිඟවන්නේ. මැරෙනවා වෙනුවට වැල්ලා තියෙන දෙයක් කුණු බක්කියක තියෙන එකක් මොක හරි කාලා තමයි ජීවිතය ගත කරන්නේ. ඔහොම ගත කරලා ඉතින් හම්බුනාට පස්සේ හොර වෙච්ච එකේ තමයි හම්බ වෙන්නේ. අයලබුද ගහිලා හොර වෙච්ච එකේ තමයි උපන්නේ. ඉතින් බොහෝම අමාරුයි මේකත් එක්කලා ගමන් කරනකොට යන්තම් දන ගාගෙන යන්න පුළුවන් අවුරුදු 7 කට විතර වයසට එනකන් කොහොම හරි දඟලලා හදලා හදලා මේ පැටියත් එක්කලා ඉන්න ගියොත් මටත් නැහින්න වෙනවා වඩිකින්නේ. ඌට ඕන විදිහේ දන ගාලා හරි ගිහලා කන්න පුළුවන් ඕන එක කාගත්තා ජීවත් වෙනා ජීවත් වෙච්චාවි කියලා. ළමයා දාලා යන්න කියලා ඒක ඇනි පිරුණා. දැන් අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව කවුරුවත් නැතුව අනාථ වෙච්ච විදිහට මේ ළමයා. තැනින් තැන අබු කිලක් ගානේ නිකන් අය හැටියට බුදියාගෙන නිගාකා යනකොට අර පොර වෙලා ඉඳගෙන දඟල දඟල යනකොට තමන් ඉස්සෙල්ලා හිටව අර මාලිගාව ළඟින් ගියා එතෙන්ට යනකොට මතක් වෙන්නේ මොකද්ද? ජාතිස්මරණ ඥානීය කියන කර්ම විපාක ඉද්ධිය පහළ වෙන එකක් තියෙනවා. ඒක පහළ වෙනවා එක. මතක් වුණා සිටු කාලේ තමන්ගේ හිටවූ ආකාරයයි අර සිටු මාලිගාවේ නායකත්වයයි ඔක්කොම මතක් වුණා. මහා විශාල උද්වේගයක් ඇවිල්ලා කෑ ගහගෙන ගියා අර සිටුවරේ යන විදියට. අර වහලා තිබුණ ගේට්ටුව අරගෙන නගල්ලා කොහොම හරි ඇතුළට යනකොට අපේ තාත්තා ඉන්න කාලේ අපිට උත්තරයක් දීලා තිබුණා. හිඟන්නව එනවට දාපන් ගේට්ටුව. ආවොත් ඇතුළට ගහලා පන්නපන්. ආයි ඉන්න තියෙන්නේ. අපේ තාත්තා දීලා තුන උපදේශය ඕකනේ. ආන් හිඟන්නේ කැවිලා. හොඳ වැඩ කරමු කියලා අල්ලගෙන පොඩි කාර ගහලා ගහලා කෝට් වලින් තල්ලා පයින් ඇනලා ඔක්කොම කරලා දොට්ට දාලා ගේට්ටුව ඇහුවා. දැන් අර මහා මන්දිරේ කාගෙද කිය ගිහින් අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඊට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා මහේසාකි සිටුවරයෙක් වෙලා අනික් අයටත් මේ පැත්තට හිඟන්නේ කොටත් එන්න දෙන්න එපා කියලා උපදෙස් දීලා අර වහන්න මග පාදා දුන්න සිටුවරයා දැන් අවුරුදු 10ට පස්සේ එතන අපි හිඟන වෙලාව දාන්න කවුරුවත් දන්නේ අර පුතු දන්නේ නැහැ මේ ආවේ අපේ ඉදා අපිට උපදෙස් දුන්න තාත්තා කියලා අර හිඟන කොළුවා දන්නේ නැහැ මම තමයි ඉසෙල්ලා මේ වගේ පුතුන්ට මම මෙහෙම උපදෙස් දුන්නා කියලා අන්න අවිද්‍යාවේ තීරණ වලට තමන් අහුවෙලා තමන්ම තමන් කපපු වලේ තමන් වැටෙනවා කියන්නේ. අනුන්ට කපපු වලේ තමන් වැටෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව වැඩතුලිලේ ස්වභාවය. ඉතින් මේක දන්නේ නැති අපි මොකද කරන්නේ? අපේ වාසියට කීකේ බලබල අනුන්ට වල කපනවා. අන්තිමට අපිම ගොඩේට බැරි තැනකට වැටෙනවා. මේ අවිද්‍යාවේ ස්වභාවය ක්‍රියාත්මක නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවල් වලට ලැබෙන දේවල් තමයි අපි මේ අත්දැව තුළ අපි කටයුතු කරනකොට අපිට මතුවලා එන්නේ. හොඳට හෝ නරකට. එක අවස්ථාවකදී සැරියුත් හාමුදුරු බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සමහර මේ ව්‍යාපාරිකයෝ බොහොම සාර්ථක ජීවිත ගත කරනවා. සුබයි. ඉතින් සාර්ථක ජීවිත සමහර ව්‍යාපාරිකයෝ ගත කරනවා. හොඳ ලාභයක් ලබනවා. ඉතින් සමහර අය ඉන්නවා. උත්සාහ වීරිය කරනකොට එක්තරා මට්ටමකට හරියනවා. ඊටහා හරියන්නේ සමහර කෙනෙක් බොහෝ උත්සාහ මහන්සි කරපහම මුචිලියක් ලබනවා. පාඩුමයි වැඩි. සමහර කෙනෙක් මොන විදිහකින්ම නැගින්න බෑ. ඔගේ ව්‍යාපාර ඔක්කොම හරහා කපල්නා කරන කරන වැඩි. මෙහෙම දෙයක් දකින්න හම්බ වෙනවා මේ ලෝකේ. ඒකට හේතුව මොකද්ද? ඒකට ප්‍රත්‍යය මොකද්ද කියලා බුදුරන් වහන්සේගෙන් අහනකොට. බුදුරන් වහන්සේ කර්මයේ හේතු වෙන ආකාරය පිළිතුරක් දුන්නා. ඔය ව්‍යාපාරිකයෝ මීට පෙරත් මිනිස්සු වෙලා ඉන්න පෙර භවවල. ශ්‍රමණ බ්‍රාහ්මනාදී කොට්ටාස වලට ගිහිල්ලා අද දානයක් දෙන්නම් මේ මේ දේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා හිටන් ආරාධනාවක් කරනවා. එතකොට එහෙම ආරාධනාවක් කරලා එතෙන්ට උන්වහන්සේලා වැඩියට පස්සේ මගහැරලා යන්න යනවා. ඒ වෙලේ මම කිව්වා තමයි කරන්න පුළුවන් එකක් නෙවෙයි කිව්වේ. ඔන්නේ ඇවි යන්නේ නැත. අන්න ඒ වගේ යන්න යනවා. ඉතින් ආ ශ්‍රමණ බ්‍රාහ්මණාදී කොටස ආරාධනා පිළියරෙන් ගිහිලා හිස් අතින් ආපහු යනවා. මෙන්න මේක ඉතරා පාප කර්මයක්. මේක ඵල දෙන්නේ කොහොමද? ඔහු මතු කාලයක මිනිසියෙක් වෙලා කටයුතු කරනකොට ව්‍යාපාර ආදියක් ආරම්භ කරනකොට බොහොම බලාපොරොත්තු ඇති කරන ව්‍යාපාරය පටන් ගන්නවා. බලාපොරොත්තු ඇති වෙන විදිහට පසුතලයක් හැදෙනවා. හැබැයි ව්‍යාපාරයේ බහැව ගමන් අන්ත පාඩුවක් විදිනවා. ඔය කර්ම වේගයේ ගෙවිලා ඉවරනේ කවද්ද? ඒ තාක්කල් ඔහුට පුළුවන් කමක් නැහැ. ව්‍යාපාරයක් කරලා දිනුවක් ලබනවා කියන එක सिद्ध කරගන්න. කරන කෙනකගේ පාඩු මිසක් කවදාවත් ලාභයක් එන්නේ නැහැ. මෙන්න ඒක කර්මයේ හැටි. දැන් තව කොටසක් ඉන්නවා. ආරාධනා කළා තමයි මොනවා කරන්නද? ඔය මොනවා හරි දීලා යවමු පොඩ්ඩක්. අනගහපු ඉන්න ඉන්න කිව්වෙ ඉන්න. ওই જાතිය කියලා ආවට ගියාර පොඩි දෙයක් දීලා වෙලා හිටන් ওই විදිහට යවනවා. ඒකේ විපාකයේ ක්‍රියාත්මක වෙලා. ඒ පුද්ගලයා මතු කාලයකදී මිනිස්සෙක් වෙලා ව්‍යාපාරයක් කරන වෙලාවක මහා ව්‍යාපාරය කළ උත්සාහ කරන පුංචි ලාභයක් ලැබෙනවා ඉතිහා යන්නේ. අර කරපු හැටියටයි පාරේ. තව පිරිසක් එහෙම ආරාධනා කළා ඒ ශ්‍රමණ බ්‍රාහ්මනාදී කොටාස වැඩියට පස්සේ ආරාධනා කරපු කිව්වකල මට්ටමට දෙනවා. ඊට වැඩිම නත් නැහැ. ඒ ඇයිට ඒ විපාකේ පළදින අවස්ථාවක් වශයෙන් යම් මනුස්සත් බැවතු. ඔහු ව්‍යාපාර ආදියක් කරනකොට කරපු මට්ටමට හම්බ වෙනවා. ඊට වඩා කොච්චර දැඟලත් වැඩි හම්බ වෙනවා. තව කොටසක් ඉන්නවා. අර වගේ ආරාධනා කරලා ආපුහම යම් තරම බලාපොරොත්තු නම් ඒ වගේ දෙතුන් ගුණයක් හරි අසීමිත වැඩිපුර හරි තමන්න පුළුවන් හැටියට කරනවා. මෙන්න මෙහෙම කරපාගේ වෙනට ව්‍යාපාරයක් නමට ආරම්භ කළා ශීඝ්‍ර වර්ධනයක් කියලා ලාභ විශාල ක්‍රමයක් කියන ක්‍රමයක් එදේ. ඒ ක්‍රමෙන් වුන් નિરાයාසයෙන් මහා විශාල ව්‍යාපාරිකයෙ වෙනවා. මෙන්න මේ පැවැත්ම තුළ මේ කෙනෙකුගේ දියුණුව ඇති වෙන්න කර්මඵල වේගයන් බලපාන එක ක්‍රමයක් කොහොම දේශනා කළා. කර්මයේ මුල් වෙන එක බලපාන ආකාරය. ඉතින් අර බාහිර පසුතලයේ පවා හදාගෙන එනවා ඊට අනුව එහෙම කර්මය. මොකද ශ්‍රමණ බ්‍රාහ්මණාදී පෙන්නේ එතෙන්ට විශේෂයක් වශයෙන්. යහපතට සහ අයහපතට බලපාන දෙකට දුගී මගී යාචකාදීට අඬ ගහලා දන් දෙන්න කියලා මෙහෙම වෙනවා කියලා එහෙම කිව්වේ නැතුව. ශ්‍රමණ බ්‍රාහ්මණාදීට විශේෂයක් කරලා දෙන්නේ. මොකද හේතුව? ශ්‍රමණ බ්‍රාහ්මණ කියන කොටාසියට පෙන්වන්නේ විශේෂ ගුණවතුන්. ඒ විශේෂ ගුණවතුන් රැවැට්ටුවොත් ඒ වගේමයි විපාකය. විශේෂ ගුණවතුන් සමව යහපත්සේ සැලකුවොත් ඒ මට්ටමට ඒ විපාකය. විශේෂයෙන් සැලකුවොත් අති අසීමිත විපාකයක්. අන්න අර පරිසරයත් ගොඩ නගාගෙන එනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදනකොට අවශ්‍ය කරන ලාභ ගෙන දෙන පරිසරයක් ඔහු කරා හඹා එනවා. ගොඩ නැගිලා එනවා. එහෙම ක්‍රමයක් එදේ. සමහර වෙලාවට වටිනා ඉඩම් කෑල්ලක් එක්කෙනෙකුට තියෙනවා. වැඩක් නෑ මේක. වැව්වට හැදුවට හරියන්නේ නැහැ. ඔක විකුණන්න ඕන කාට හරි. කාටවත් බෑනේ කවුරුවක් ගන්න නෑනේ කිය කී ඉන්නකොට. කීයකට හරි කමක් නෑ මේක ගන්න කියලා අර ව්‍යාපාරිකයට ගිහිලා කියන. මිනිහට ගන්නකුත් නෑ කීයක් හරි දීලා ගන්න දෙන්න කියලා දීලා ගන්න. අර මන්නේ සන්තෝෂ වෙනවා එකෙකුටවත් දෙන්න බැරුව තියෙන ඌ අහු වුණා කියලා. එයා යනවා. අර මනුස්සයා මේ ගත්ත ඉඩම් කෑල්ල දිහා බලන්න යන් කියලා. බලන බලහන් අර අත මොකද්ද දිවිදෙන්නේ? බලන වලක්හාලා දාපේක ගල් කැටයක්. බලනකොට මැණික. බලහන් බලහන් ඒක මැණික් කොයිද මේක? මහා මැණික් කිල්ලම තියෙන ඉඩමක් ඒකයි අර වෙයිලා තිබුණ නැති උනේ. අර වෙන හැටි විකට පස්සේ මතු වෙනවා. අර මැණික් කිල්ලන් තිබුණ බව. දැන් මොකද වෙන්නේ? කෝටි ගණන් මිල කරන්න බැරි ඉඩම. ඉතාලම සුළු මුදලකට ඒ මාසයන් ඉරායාසෙන් හම්බ වෙනවා. අන්න ඒ වගේ දේවල්. මහ පොළොවේ ලැබෙන සම්පත්. මේම දේවල් වල උරුමයන් හැඟවිලා තිබුණා. අර වගේ අවස්ථාවක ඊට සුසු බුද්ධලින්ට ඇදලා ගියාම යා මතු වෙලා ආයේ. අදත් ඔවා දකින්න තියෙන දේවල්. ඉතින් ඒ නිසා වුන් ඕවා විදිහට. මොකද ඒකෙදි ඇති වෙන්නේ අර අවශ්‍ය කරන පසුතලයේ පරිසරයේ සම්පත් ඔහු කරා හඹා එනවා කියලා පෙන්නනවා. සිල්වතුන් ගුණවතුන් උගතුන් උදෙසා. දානමාන පූජා සත්කාර සිද්ධ කිරීමේ පුණ්‍යතාවය ක්‍රියාත්මක වෙනකොට ඔහු සම්පත් හොයාගෙන යන්න ඕනේ. සම්පත් ඔහු කරා හඹා එනවා. මේ දේශනාවේ පෙන්නලා තියෙන දෙයක්. මෙන්න මේකයි එතන සිද්ධ වෙන්නේ. නිසා අපි දන්නේ නැතුව සමහර අය ඉන්නවා කිසිම මහන්සියක් වෙන්නේ නැහැ මොකුත් නේ. මිල මුදල් ලාභ ලැබෙන සම්පත් ඔහු කරා හඹා එනවා. සමහර කෙනෙක් උත්සාහ කරනවා වීර්ය කරනවා කරන්න තියෙන හැම ක්‍රමයක්ම යොදලා එදා වේල කන්නේ බොහොම ආදී. සමහර කෙනෙක් එක මට්ටමකට හරියනවා ඒ දිහා යන්නේ නැහැ. එක මට්ටමක් නැති වෙන්නේ. ඔන්නේ මට්ටම් වලට හට ගැනීමට හේතුව විශේෂත්වයක් වශයෙන් බලපෑමක් තමයි ශ්‍රමණ බ්‍රාහ්මණාදී කොට්ටාස සඳහා මොකද ඒ සීලවතු ගුණවතුන් නිසා දිනෙදී විශේෂය වෙනවා. මහත්ඵල මහානිසංස ඇති කරනවා. අන්න ඒ වගේ නිසා ඇති කරන්නා හොඳට හොඳ නරකට නරක මධ්‍යස්ථයට මධ්‍යස්ථයේ විශේෂයෙන් පළ දෙනවා. එහෙම තමයි මේ සසර ගමනේදී අපිට විශේෂ අවස්ථාවක් වශයෙන් දකින්න. සමහර ජීවිතයේ කොටසක් වෙනවා. කොච්චර මහන්සි වුණත් යන්තම් කියා හරි හම්බෙන එක ජීවිතයේ කොටසක් සමහර අයගේ. උත්සාහ වෙන මට්ටමට ලැබෙන එක සමහර කෙනෙකුගේ ජීවිතයේ කොටසක්මයි. එයා මොන જાතිය කළාද ඒක ඉක්මවන්න බෑ. කිසිම මහන්සියක් නැතුව මොනවා හරි කරනකොට ඒකෙන් විශාල ලැබීමක් ලැබෙන තවක් කෙනෙකුගේ ජීවිත කොටසක්. ඒක එයාගේ හැටි එයා මරණකම සමහරලාට එහෙම ඉන්න පුළුවන්. දැන් මෙහෙම අවස්ථාව මේ මිනිස්සුන් අතර අපිට පේනවා. හැබැයි ඒකට හේතුව මොකද කියලා පෙන්වන්නේ අන්න අර ක්‍රමයට ඇති වුණ විශේෂත්වය. ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් නිසා සිද්ධ කරන හොඳ හෝ නරක දෙකේ විශේෂත්වයන් බලපාන හැටි කියලා පෙන්වන්නේ. මෙන්න මේ වගේ දේවල් අපිට নানা ආකාරයේ ජීවිතයේ බලපානවා. ඉතින් ඒවා කර්ම විසි අචින්තයයි කිව්වේ ඔය වගේ දෙයක්. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් තාත්තලා ආතලා මුත්තලා අපිට ඉන්නවා. බාපලා මහපලා ඉන්නවා. ඉතින් අපිට හොඳට උදව්පදා කරලා එහෙම ඉන්න කෙනෙක් අන්තිම කාලේ වෙනකොට ඒ වාට කෘතගුණ සලකන්නේ නැතුව විරුද්ධකාරකම කරනවා දැක්කොත් අර උතු අර තමන්ට නැගී සිටින තමන්ගේ බාලයට නැගී සිටින කරලා දුන කටයුතු නිසා මවෙක් වාගේ පියෙක් වාගේ වැඩිහිටියෙක් වාගේ යහපත කරලා දුන්න ගුණේ මතක් වෙනකොට මූ වාගේ ගුණමකුවේ ඕකට මම ඒ කාලේ කණ්ඩ නොදී පත්විගාන කණ්ඩ දුන්නා මට ගන්න තිබිච්ච සල්ලි ටික මට තේබොන්නේ ගියක මම තේබොන්නේ නැතුව ඔකට පෑන පෑන්සලා අරන් දුන්නේ ඒ කාලේ. පොඩි එකා කොහොම හරි ගිනේනේ. ලෝකයේ ක්‍රියන් කියලා එහෙමයි දැන්. එහෙම කරවු මට මූ වැඩින් කරන දේක හැටි. හැබැයි පුතේ. එතකොට ಜಾති ಜಾතිවත් හරියන්නේ. බලපියවන්න. මෙහෙම සාපයක් කරනවා. පොරොත් මොකද කියන්නේ? දැන් හරියන්නට කැමතියි. උදව් කලේ පුරුතජනතාවයෙන්මයි අර විරුද්ධතාවයෙන් කරපු එක බොහොම දැඩිව ගත්තේ පෘථජන මනසින්මයි. පලි ගන්න හිත දුන්නේ පෘථජන මනසින්මයි. දැන් ওই විදිහට කරපු ආතමුත්ත මැරිලා ගියොත් ඊට පස්සේ මොකද වෙන්නේ? අර පෘථජනතාවයේ දූෂ්‍ය මානසිකත්වෙම උරුම කරගත්ත නිසා භූතේ ඉතරා උපදිනවා. ඉපදිලා පහම මොකද වෙන්නේ නැතින්? දැන් හේතු නැද්ද මිනිහා කිව් එක වෙන්නේ? ලෝක ධර්මතාවයෙන් යුක්තිය ඊට නොකරපු නිසා ඔහුට ඒකාන්තයෙන්ම අර කීප එක පළ දෙනාට සාපේ වදින්න හේතු තියෙනවා. දැන් මොකද වෙන්නේ? එදා තිබුණේ වදෙනී නිසා ගත්ත ධර්මතාවයෙන් ගොඩනැගිච්ච හේතුව විතරයි. ඌ දැන් එතන නිසා භූතයා ප්‍රේතයා වෙලා ඉපදිලා යකා වෙලා ඉපදිලා ඒ හේතුව ක්‍රියාත්මක කරන බුද්ධිලේකු සම්බන්ධතාවයක් ඇතුව උපදිනවා. දැන් ඕක අයින් කරන්න අපිට පුළුවන්. අපිට තියා දෙයියන්ටත්. දෙයියෝ අයින් කරන්නේ දේව නීතිය. ඇයි මොතන ඉන්නේ? මේකට මම මෙන්න මේ જાතිය කියලා මගේ දරුවෙකුට සලකන්නේ සරකිලි මූට සැලකුවා. මූ ඔක්කොම කළා උස් මහත් කරලා ලොකලා මුළු රසාවත් අරන් දුන්නේ මම මෙච්චර කරලා දුන්නා. ඕකමට අන්තිමට කොල්ලේ මෙන්න මේ වැඩි. ඒකයි මම මේ පරිගන්නේ. දෙයියොත් බලගහම පින ඇත්තනේ. මොනවා කරන්න උත් අසාධාරණේ කරලා තියෙන්නේ. මූ කියන්නේ දැලා ගියා යන්නේ. උඹට ඕනේ කරගන්න. මොන දෙවියන්ගේ නිදහස් කිරීම. ඊට පස්සේ කියනවා මං අරන් එන්නේ දෙයියන්ගේ වරන් අරන් ඇවිත්. දැන් මාව බලන්නද තුලන්න දෙයියන්ට කිව්වා. මම වෙසමුනි වරමින් ආවා. ඉතින් ওই જાතියා කියනවා යමනුස්සෙ. ඊට පස්සේ බලපුවාම මහා දුක් ගැහැට දෙනවා. හැබැයි ඉතින් ඔතනින් ආවා කාගේ අරහසකින් ආවා. මං ජනාධිපතිවරයා පිට ඇවිදින් ඉන්නේ කියලා කෙනෙක් එන්න පුළුවන්. නිල බලේ පෙන්වන්න පුළුවන්. ගමේ ලුකුඩේ ඉන්නා නම් හොඳ IRC කාර්යයේ ඉන්නවා නම් එහෙම මොකද්ද ඔයාලා කිව්වේ? බෙල්ලෙන් අල්ලා හොල්ලා එහෙම කිව්වොත් එහෙම කැත වලාතෙන්නේ නැහැ ඊට පස්සේ. මොන මහ කවුණ කවුනේ ජනාධිපති වෙන ඕනේ කියපිය ගිහිල්ලා. ඔය પરම්පරා අමරනවා කිව්වොත්. ඔය જાතිකක් කියලා බය ගන්න ලැබුවොත් මොකද කරන්නේ? නිලබලෙ දෙවෙනි කරලා අපොච්චි මෙතන ඉන්න බෑ අරුවින්ද කියලා යන්න යනවා. දැන් මෙහෙ මිනිස්සු අතර ක්‍රමයක් තියෙනවා. ඔන්න වගේම දැන් අර જાතියෙන් ඇවිදලා ඉන්න ආදි රීය මලයකා මලයස්සේ නිවිල ඇවිදින් ඉන්න කෙනාට අර වගේ චණ්ඩියෙකුට කියනවා කොහෙද ඉන්නේ කට්ටිය. කාලි කඩවර ඔය ආදිවාසීන් ඔය කීකේ ඉන්නේ. සූනියන් දැඩිමුන් දැඩිමුන් නෙවෙයි තව ඉන්නේ වගේ ඉන්නවා. ඒකේ කළු කම්බිලි හොම කී යස කොටස් එක ගලන් වලින් ඉන්නවා. ඒගොල්ලන්ට ගිහිලා මොකද කරන්නේ? උඹට දොළ විදේනියක් දෙන්නම්, අහවල් එක දෙන්නම්, අහවල් එක පන්නලා දියන්. අපේ කරදරේ නැති කරලා දියන්. අරගන්න. මගේ ආකර්ෂණය දුන්නේ මේ පාන ගිහින් තියෙවි. ඉතින් දේවාලයෙන් තොල් දෙලියා ගෙනලා පාන් දීප වැඩේ හරි. මොකද? අර ආකර්ෂණයට ගැළපෙන කාවට පස්සේ අතින් අමනුෂික වෙනවා. පන්න පියර කපලා අදින්න නැතු. හරි හිඟිට මේක. තෝ එන්න එපා මාස 6කට මේ පැත්තට. දැන් එයාත් කැල්ලා තියයි හරවා ගියා වගේ. අර අනසකති වුණත් ඔක්කොම හිට වුණත් අර බයිඩ පැනලා යනවා අර හිටපමනුස්සය. ඊට පස්සේ හිංගිකාරක අමනුස්සය ගියාට පස්සේ බලපුවාම අර අමනුස්සය අයින් වල හරි නොගිය කෙනාට දැන් ආයෙ හරියනවා අපි. හැබැයි මේකලේ උපක්‍රමයක්. ප්‍රතිකර්මයක් නෙමෙයි. මෙහෙම හැගෙවිච්ච ලෝකෙ මෙහෙම පැත්තක් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර උපක්‍රමයේ කරනකොට අපිට ඕක ටික දවසක් ඉන්න ඊට පස්සේ ආයෙත් නැන්නේ දහම්බේ. අරු රෙන්ඩර් ලැබියන්. අර චන්ටි කට්ටිය අර කඩවරේ කට්ටිය කාලියේ කට්ටිය ඔක්කොම යන්න යනවා එතකොට. ආවි නැන්නේ අපේ දේවල් අපිට පූජා වීර්යයන්. ආ ආතුන. ඒතරම දැන ගෙදර කට්ටිය. අපු මහත්තයත් කිව්වා ඔයි නවත්තන්න බෑ. නැවත පූජාවක් අරන් ඉතින් අපි ගියේ නෑ. ආයියන් කියලා කීරට ඒකට ගැලපෙන එකක් ගිහින් දීලා ආයෙ සැරයක් දීලා ඉතින් ආයෙත් අර කප්පම ගෙවනවා. ඔහොම ඉතින් සැරයක් දෙයක් කරනකොට අපිත් ඒක හරියට මේකත් කළේ නෑ. ඕක උගේ වාසියට විතරක් ඒක කරනවා අයිහැරයක් එන්නේ නැතු වෙනවා දාලා නිකන් හිටහන්. ඒ පැතනුත් අදහසක් තියෙනවා. ඉතින් කියන හැරයක් දෙකක් තුනක් නම් ඒ වැඩේ කළා ඒකෙන් ලාභයක් තිබුණා සාර්ථකත්වයක් තිබුණා. දැන් ඒකත් නැහැ. අන්න අපි බහිනවා දෙන්නේ. දැන් මේ උපක්‍රම එක එක විදිහේ ඒවා ගොඩනගලා. ඔහොම කරා. එහෙනම් කට්ටානි මහත්තයා ගෙන හිටහන් අරක පන්නපන්. හරි අපි ගිනි වැටක් දාලා ඔක්කොම කළා ආරක්ෂා දාලා පන්නලා දෙන්නම් කියලා ඒ જાතියක් කරනවා. ඕ ඒක කරලා තිබුණා හරි. හැබැයි මාසයක් අවුරුදු මාස දෙකක් තුනක් යනකම් හරි ගියා. දැන් ආයිත් නැහැ. ආයිත් අරේ හරදරේ තියෙනවා. දැන් මේ වගේ උපක්‍රම යොදවලා මාස ගානෙන් අවුරුද්දෙන් හැමාරේ මෙහෙම කරන කට්ටාණ්ඩිය වැඩි තොයිල් පයිල් කර කර ඔය වගේ මේ දේවල්ට පූජා කරන එහෙමත් ක්‍රමයක් තියෙනවා. හැබැයි පොඩි පොඩි උපක්‍රම මිසක් එකක්වත් ප්‍රතිකර්ම නෙමෙයි. නමුත් අපි දැනගත්තා නම් අර වගේ ඉන්න අර පුද්ගලයෝ අපෙන් අසාධාරණ නිසා වන්දි ගන්න තරහ වෙලා ඉන්න අමනුෂ්‍යයා. එයාට දුන්න නම් අසීමිත යමක් ලැබෙන එකක් යම් කිසි ක්‍රමයකින් සකස් කරලා. අර වන්දිය ගෙවෙන්නේ. ආ යන්තම් කොහොම හරි මං තරහෙන් හිටියත් ඌ දැන් නම් සැලකුවා. මටත් ඕන විතර අතිවිජ වෙලා හරි. වෙන දවසක නම් මම ඔය බාර ගන්න ඉන්නේ නැහැ උන්ගේ. ඒ වුණාට මාත් මේ වැල්ලා ඉන්නේ ඇටියට. උන් දුන්නා කමන්නේ ගන්නවා. හැබැයි කොහොම නද ඌ හොඳ ඒක අවල්නකොට. හරියට හිතේ එනවා ටිකෙන් ටික. රාමුනුසයා. ඌ නරකක් නැහැ. දැන් මට මේක එකක්වත් දුන්නේ නැහැ. මගේ උන් තව ඉන්නවා. එක එකක් මෙච්චර සම්පත්තියක් මට දුන්නේ නැහැ. දැන් මට ගියක් තියෙනවා. දැන් මට හිතුව හැටියට මැවිලක් තියෙන ආහාර. සැප පහසුකනුත් වෙනවා. එන්නේ එන්නේ වැඩි. හැබැයි ඌ නිසා තමයි මම මේ ටික ලැබුවේ. ඌට කරදර කරන්න හොඳ නැහැ යහපතක් කරනවා විතර. අන්න අර හිත හරියනවා නිකන්. නෑ ඒ යහපත කරන්න සම්මා සම්බුද්ධ ශාසනය තුලට කරන තීර්ථ රත්නයේ කරන ගරු උපස්ථාන, අප උපස්ථාන ආදී සිද්ධ කරලා ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ අහලා තමා විසින් ආයිති සංවරයේ පිහිලා ගුණයේ පිහිටලා මේ ආදී වශයෙන් අර කටයුතු කරගෙන යනකොට අර වටපිට ආවින සතර වර්ගයක ඥාති මිත්‍රාදීන් අතර පරිගණන හිටුවායි හිටියා නම් ඌ වගේ ඔය ඔක්කොටම සුගතියක් යහපතක් ලැබෙනකොට අරති විජේ විනිමසාවේ තුරු වෙලා යනවා. අන්න ප්‍රතිකර්ම. ඒක උපක්‍රමයක් නෙවෙයි. අන්නේ ප්‍රතිකර්මීය කරලා ජයගත්තොත් ඒ ජය ලැබුණා ලැබුණමයි ආයිතරය කරදරයක් එන්නේ නැහැ. හැබැයි ඉතින් ඕක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින්ලා ධර්මයේ අහලා ලෝක ධර්මතාවයේ මෙහෙම එකින් එක තෝරා ගන්න ඕනේ. ඇත්ත යථාර්ථයෙන් දකින්න ඕනේ. දැකලා සුද්ධ කරගත මානසිකත්වයක් ආයිති සංවරයේ පිහිටවාගත්ත මානසිකත්වයක් ඇතුව ඕනේ වඩ බහින්න. ඒතකොට තමයි යථාර්ථය වැටහිලා සම්පූර්ණ වෙලා ওই විදිහ ආර්ය මාර්ගයේ මේ පැත්තේ වැඩෙනවා. බාධකේ අර පැත්තෙන් දුර වෙනවා. ওই ක්‍රමයට දුරු කරගන්න ඕනේ. හරි අමාරුයි. මොකද මේ කර්ම විසි අචින්තය නිසා දැන් හරිද කියලා උත්තර දෙන්න කෙනෙක් නැහැ. හරියන ක්‍රමයක් තියෙන අනුගමනය කරලා කරගන්න. බල වැඩි වෙලා තිබිච්ච මට්ටමටයි පහු වෙන්නේ. ඒකේ අඩු වැඩිතාවයක් කියන්න පුළුවන් හැකියාවක් ශ්‍රාවකීන්ට නැහැ. ඒක ලෝතර බුදුරන් වහන්සේට තියෙන නුවණක් නිසා උන්වහන්සේට මිසක් කියන්න පුළුවන් කමක් නැහැ. අපි මෙහෙම ඵලයක් අයපු පාපයක් කරලා තිබුණා. ඊට බලේ මෙන්න මෙච්චර කාලයක් මෙන්න මේ මට්ටමේ පළදීලායි කෙලවර වෙන්නේ. මෙන්න මේකට මෙහි පින කළා. ඒ පිනේ තිබෙන බල මට්ටම මෙච්චරයි. ඒකේ ගෙවුනේ මෙන්න මෙච්චර අර කරලා තිබිච්ච සාපෙන් ගෙවිලා තියෙන මෙච්චරයි තව මෙච්චර ගෙවන්න තියෙනවා මේ ආදි වශයෙන් කරන විග්‍රහය අංග සම්පූර්ණ දකින්න ලෝතුරා බුදු පියාණන් වහන්සේට. අනික කිසි කෙනෙකුට ඒ හැකියාව නැහැ. ක්‍රමයේ ඕක නිසා අපිට කියන්න පුළුවන් කවදා හරි ගෙවා ගන්න ක්‍රමයේ උච්චරයි. ඔය ක්‍රමී තමයි ගෙවෙන්න තියෙන්නේ. මේකයි දකින්න ඕනේ. එමෙ සසරින් ඈතර වීමට උත්සාහ කරන අපි සසරට ආවේ කෙසේ? දැන් මේකත් අද සාමාන්‍යයක් නෙමෙයි. මේක තමයි මේ සසරේ මුල කියන එක. මේ පැවැත්මේ මුල මොකද්ද කියන එක අහුව තව ක්‍රමයක්. අපේ මේ සංසාර ගමනේ මුල මොකද්ද කියලා අහපු දෙයට ඒක අහපු තව ක්‍රමයක් තමයි මේ තියෙන්නේ සසරෙන් ඈතර වීමට උත්සාහ කරන අපි සසරට ආවේ කොහොමද කියන එක. ඒ තෝකන උත්තේ ඔය ප්‍රශ්නෙටමනේ අහන්නේ වකන විදියට යන්නේ. දැන් මෙන්න මේ කාරණේ තමයි බුදු පියාණන් වහන්සේ බලාපුවාම මිනිහෙකුට ගෝචර වෙන යම් මට්ටමක් ඇත්නම් ඒ මට්ටමින් එහාට බලපුවාම තවත් ඈත ඉඳලා එන ලෝක සත්‍යයන්ගේ සසර ගමනක එක එක සත්‍යයන්ගේ ගමනක් දැක්කා. හැබැයි අපිට නිගමනය කරන්න බෑ බුදුරු පියාණන් වහන්සේ මේකේ ආදිමුල දැකේ නැහැ කියලා. ලෞතර බුද්ධත්වයට පත් වෙනකොට හැඟවිච්ච දහම් නැති නිසා. වෙච්ච දේක අගමුල සියල්ල පේනවා. හැබැයි සියල්ල දැක්කා. ඒක විග්‍රහ කරන්න කිව්වොත් යම් කිසි කෙනෙකුට. ඒ විග්‍රහය තේරුම් ගැනීමේ தත්ත්වයක් නැත්නම් මනස. ඔහුට කොහොම කියා දෙන්නේ? ඉතින් ඒ කියා දුන්නත් ඒක දැනගත්තත් ඒකෙන් ඔහුට වැඩක් වෙන්නේ නැහැ විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒකේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. වැඩකට නැති බරපතලදී ඒ වගේම හරයක් නැති දේ වෙනවා. ඒක කීමේ හීමේ වැඩක් නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවක් එනකොට තමයි. උන්වහන්සේ පෙන්වන්නේ ඊතලයේකින් විද්ධහන් විසපෝපු ඊතලයා කකුලේ වැදුණොත් එයා එතන ඉඳලා මේ කොයි කම්මලේද මේක හැදුවේ? මෙතෙන්ට ආවේ කොහේ ඉඳලාද? කවුද ඒක විද්දී? කොයි කොහෙන්ද ඒක ගෙනාවේ? මොන කම්මලේද හැදුවේ? ඒකේ ලෝහේ ගත්තේ කොහෙන්ද? මේ ආදී හොය හොය ඉඳ ගියොත් Tamanට වැඩක් දිනා ඊටර බරපතල වැඩ. මොකද්ද? විනාඩියක් දෙකක් ඇතුළත මේ ඊතලයේ විස මුළු ඇඟේ ලේවට මිශ්‍රලා මිනිහා මැරෙන්න පුළුවන්. හැබැයි මේ විනාඩියක් යන්න ඉස්සෙල්ලා දෙකක් යන්න ඉස්සෙල්ලා මේ ඊතලයේ ඇදලා අහකට දැම්මොත් අර විසවීම අඩු වෙනවා නැත්නම් විසවීමේ බලකිනවා. මෙහෙම තිබුණොත් මේ දෙකෙන් කෝකද කරන්න ඕනේ කියලා අහනවා. විස පොපු ඊතලින් විස වදින්න ඉතින්ලා දැක්ක ගමන් ඇදලා ඉවත් කරන එක. ඒ වැඩේ පැත්තකින් කියලා ඊතලේ කොහෙන්ද ආවි මොන කම්මලේද හැදුවි කොහෙන්ද රෝහ ගත්තේ මේ ආදී වශයෙන් හොයන එකද කියලා අහනවා. ඒ විදිහට හොයන්න ගියොත් ඔකට සිද්ධ වෙන්නේ මොකද්ද? හොයන්න ගියේක හොයන්න හම් වෙන්නේ නැහැ. හැබැයි මොහු විස වැදිලා මැරලා යනවා. ඒ අමතර හිවිල්ල පැත්තකින් තියලා විස වදින බව දැනෙන වහාම ගලවා දැම්මොත් ඔහුගේ ජීවිතේ බේරෙයි. නේ ආර්ය මාර්ගයේ තුලින් සසරින් ඈතර වීමට කරන්නා වූ වැඩ පිළිවෙල කරගෙන යනවා. මොහොතක් ලැබුණහා සමානව ලැබිලා තියෙන මේ මිනිස් අධ්‍යයව තුල අන්නේ අවස්ථාවේ වාසනාවෙන් ප්‍රයෝජන ගන්නවා වෙනවා. ඒකට සම්බන්ධයකුත් නැති අ සසර පැවැත්ම පිළිබඳව මුල හොයන්න ගියොත් ආපු හැටි හොයන්න කරන්න ගියොත් ඒ දත්යන් නැති අපේ මනසකින් තේරුම් ගන්න බැරි දේවල් පිළිබඳ තෝරා ගන්න උත්සාහ කිරීමේ කාලය ගත වෙලා යනවා ජීවිතේ කිවිලා යනවා. සුපර්. මේකෙන් දැක ගන්න ඕනේ අවශ්‍යම කාරණේ ඒකයි. සසරට ආපු හැටි කියන එක අපිට ලොකු දෙයක් වශයෙන් පේනවා. මේකෙන් ආයෙ ඔය ඉඳලා බලන්න. ඔය ඉඳලා බලන්න. සුපර්. මේ මේකදී අපි දකින්න ඕනේ. සසර ගමනක් හැදුනා නම් ඉස්සෙල්ලා හැදිච්චන් ආවේ ඉස්සෙල්ලා ගමන. දැන් හැදිනේ යන්නේ දැන් ගමන. මතු හදාගත්තොත් මතු ගමන. ගමන හැදෙන හැටි දැනගන්න ඕනේ. ඉස්සෙල්ලා ගමනේ දැන් නැහැ. ඉස්සෙල්ලා ගමනේ ඉස්සෙල්ලා. ඒ ආපු ගමනේ ආවේ ආපු ටික. දැන් තියෙන ටිකෙන් දැන් ටික. මතු හදාගත්තොත් මතු. මෙන්න මේක දැනගත්තට පස්සේ ඉස්සෙල්ලා කොහේ ඉඳන් ආවත් කමන්නේ ඒ ආපු එකයි ඒකේ ඵලය ගෙවලා ඉවරයි. දැන් හදාගත්ත එකේ ඵලය දැන් ගෙවනවා. දැන් ඒක කරන්න දෙයක් නෑ හදාගත්ත එක ගෙවන්න ඕන. කරන්න තියෙන්නේ මොකද්ද? මතු හදාගන්න එකත් අතර ඊට පස්සේ හේතුව ඉවරයි. එහෙනම් මතු ඵලය එන්නේ. එහෙනම් මතු සැනසුනේ. මතු ලබන්න තියෙන සැනසුම දැන් ගත්තා දැන් ගන්න ලැහැදුවට. ඒ මතු මට්ටමේ ගන්න ක්‍රමයක් නෑ. මොකද දැන් ගෙවන්නේ අවිද්‍යාවෙන් හටගත හදා ගැනීම නිසා නිපදවාගත ඵලය වෙන කර්ම විපාකේ දැන් ගෙවනවා. ඒකට අවශ්‍ය කරු දැන් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ කොටස යම් තැනක නැද්ද? මතු හදාගත්තේ නැත්නම් මතු නෑ. මේ හදාගත් එක මරණයෙන් අවසන් වෙනවා. මතු හදාගත්තොත් ඉන් ඉදිරියට යලි එක ගොඩ නැගෙනවා. එහෙනම් විඳින සැපතක් නෙමෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. යමක් ගොඩ නැගීම නිසා මතු මතු දුක ගොඩ නැගෙනවා. දුකට හේතුව ගොඩ නැගුවේ නැත්නම් මතු මතු හටගන්න තියෙන දුකේ නිදහස. ඒ මතු දුක් විඳිනවා කියන එක දැන් හිතෙන්නේ. ඒ මතුවටයි හිතෙන්නේ. තොට හෙට කෝටුවකින් 100ක් ගහනවා කිව්වොත්. දැන් ඉතින් අත ගන්න ඕනේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි හෙට නම් අත ගන්න දෙනවා. පොඩු පාරව 100ක් ආවා. දැන් පොඩු පාර කන්න තව තත්පරයයි තියෙන්නේ. තවත් අත ගන්න ඕනේ. හිතෙන්නේ නැහැ තාම. තත්පරේ ගිය ගම වදිනකොට තමයි හිතෙන්න පටන් ගන්නේ. මෙන්න මේ වගේ. මතු හට ගන්න දුකක් ඇතනම්. ඒක දැන් දැනෙන්නේ නැහැ. හැබැයි මතු හට ගන්න දුකට හේතුව දැන් ඉපදවන්න පුළුවන්. ඒ මතු හට ගන්න දුක දැන් දැනෙන්නේ නැති නිසා ලෝක සත්‍යයට දුක තේරෙන්නේ නැති නිසා මතු දුකට හේතු හටගන්න හේතුව කිසි ගාණක් නැතුව කරගෙන යනවා. ඒ කෙරෙහි බයක් නැහැ. නැත් අපි හරියට තේරුම් ගත්තා නම් හෙට ගුටි කන්න වෙනවා අද මේ කරන වැඩෙන් කියලා. හෙට ගුටියේ හැර අදම දකින්න පුළුවන් වෙනවා. ත්‍රිදෙන එක නෙමෙයි ඒකේ තියෙන භයානකත්වය. ඒ වගේ ඒකාන්තයේ විඳින්න සිද්ධ වෙන ඒ දුක් ගින්න දැක්කහම ඒක තේරුම් ගත්තා නම් මොකද කරන්නේ? ඒකට හේතුව අදම නතර කරනවා. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ. සසර ගමනට හේතුකාරක වන පැවැත්ම තේරුම් අරගෙන ඒකෙන් මිදුනහම ඒ ඒ මතු මතු හට ගැනීමට තියෙන දුක හට ගන්න විදිහක් නැහැ දැන් හේතුව නැති නිසා. අන්න ඒකෙන් නිදහස් වුණා නම් එයාට විදිර සතුටකුත් නෙමෙයි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් වින්දනය කරන සතුටකුත් නෙමෙයි. නිදහස් වීමේ සතුටක් තියෙනවා. මම ඒ බඳු මතු හට ගන්න දුකෙන් මිදිලා. එහෙම එකක් මට හට ගන්න දැන් හේතු නැහැ. ඒක ලොකු නිදහසක් මනසට. අන්නේ ආකාරයෙන් දකින්න. ඉතින් ඒ වගේ අපි දකින්න ඕනේ හැම වෙලෙම. දැන් සසරට එන්න හේතුව නෙමෙයි දකින්න ඕනේ. ඒක ඒක ලෞතර බුදු පියාණන් වහන්සේලා අපිට පෙන්වන්නේ සසර ගමන පිළිබඳව ඔය මූලිය හොයන්න ගියොත් එහෙම පිස්සෙක් වෙලා හිටන් කෙලවර වෙනවා මිසක් ඔය මනස ඊටමදි ඒ தත්ත්වයේ ගැප් කරගෙන යථාර්ථය තෝරගන්න. ඒ නිසා ඒ වැඩක් නැති දේ හොයන්න නැතුව හොයාගන්න මේකෙ මිදෙන්නේ නැහැ. ඒ දකින්න தත්ත්වය හොයාගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන නිසා ඒ හේතුඵල ධර්මයක් හේතු නිරෝධයේ ඵල නිරෝධයක් තේරුම් අරගෙන මිදෙන්න බලන්න. ඒකයි සාර්ථක ක්‍රමය කියලා පෙන්නනවා. අපි ඉතින් ඒක දකින්න ඕනේ. මොකද මේ යමක් කොහොමද කියන එකදී මේක එක්තරා විදිහට අපිට හරි රසවත් හැටියට පේනවා ඒක දෙයක්. සසරට ආපු හැටි අපි දැනගත්තා නම් කොච්චර හොඳද කියලා. ඒක ආස්වාද සහගතයි. මේක තමයි පරිේෂණ ආසාව කියන්නේ. දැනගැනීමේ බලාපොරොත්තුව. මේක දෙල්ලමක් නෙමෙයි දැනගැනීමේ බලාපොරොත්තුව කියන්නේ. මේ දැනගැනීමේ බලාපොරොත්තු තුර කිසිම 아무තු සුවේකුත් නැහැ. අත ගන්නවා වගේ සුවේකුත් නැහැ. පංචකාම ආස්වාද සුවේකුත් ඕකේ නැහැ. හැබැයි දැනගැනීමේ බලාපොරොත්තුව සෙල්ලම් සුවේ සෙල්ලම් බලාපොරොත්තුවක් ආසාවක් නෙමෙයි ඒක මේ හතියේ. එතෙනි කවුරු හරි ගෙදර ඉන්නකොට යාළුවාට හරි තමන්ගේ ළඟ ඉන්න කෙනාට හරි කීකදී වටපිට බලලා කණ්ඩ කරලා මොකක් හරි කියලා යන්නේ. දැන් මට කණ්ඩා එකක් කිව්වෙත් නැහැ, බොන්ඩ් එකක් කිව්වෙත් නැහැ. ඒක රහත් නැහැ. ගඳ සුවඳ හේකුත් නෙමෙයි. ලසන හේකුත් නෙමෙයි. පංචේන්ද්‍රියන්ට ගෝචර පංචකාම වස්තුවකුත් නෙමෙයි. ඒක මොකද්ද කියලා මං අහනවා. මොකද්ද කියලා කිව්වේ? ඒක එහෙම කියන්නේ කාටවත්. කිව්වොත් මම කියයි. කොපියාගෙන එනවා අහගන්න විදිහක් නැතුණානේ. මට අහුන්නේ නැහැ කිව්වේ ඒක. දැනගන්නකන් ඉස්පාසුවක් නැහැ. මොකද්ද කියලා කිව්වේ? කියන්නේම නැහැ කිව්වොත් මොකද වෙන්නේ? හරි අමාරුයි ගහගන්න වරාගන්න හිතෙනවා. මොන හරි නිකන් කවුරු හරි වෙන මොකුත් ඕනේ මේ සෙල්ලමට වීඩියෝට විනෝදෙට කියනවා මගේ අතේ මොනවද තියෙන්නේ? කියන්නේ නැහැ ඕක කිව්වොත් එහෙනම් මහ වදයක් මේ අතේ තියෙන එක මිට ඇරලා දිගහැරලා බලනකම වදයක්. දැනගන්න ඕනේ. හද නැතුව කිසි මොනවද ඔය අතේ තියාගෙන ඉන්නේ? යහකව. දැන් කොච්චර හරි එක වදයක්. මේ බලපංගේ දිගහැරලා බලන ගල් කැටයක් හරි පොල් මුඛක් ලීලි කැලක් හරි මොකක් හරි වෙන්න පුළුවන්. දැන් මං හිතේ හුඟක් වටිනා එකක් කියලා. කියලා නැහැ හිත සන්තෝෂයි. අතේ තියෙන එක දැනගත්තා. මෙන්න මේ වගේ. කවුරු හරි ඇවිදින්න පැනලා ගියොත් එහෙම කවුද ආවේ? ඒ කවුද හිටියේ? මේ මගේ ඇස් පේන්නේ නැති නිසා මට දැන් වයසට යන ගහ ඔක හරි ප්‍රශ්නයක් තියෙන කාලෙ වෙන්නේ. කවුද බං ආවේ? ආච්චි දන්නේ නැහැ, ආතා දන්නේ නැහැ ඒක. මන් දන්නේ නැත්තේ මොකද මේකේ ඉන්නේ? කවුද ආවේ? යහන්කෝ. ඉතින් උන්දගේ හැරෙවිලි පාර කනකම්මත් කෑ ගහනවා. උන් දැක ගන්නවා කියහන් කවපු එක නා. මොකද දැනගන්න ඕනේ. වයසට ගියත් අන්තිම වුණත් මේ දැන දැනුගත් කෙනාටත් දැනුගත් නුගත් කෙනාටත් ලොකු බලාපොරොත්තුවක් තමයි කවුද මොකද්ද කොහෙද මොනවද මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරක් ගැනීම. ඔන්න අගහරු ලෝකෙට යවලා තියෙන චන්ද්‍රිකාව හෙට පත්‍රේ දානවා ඒකේ විනිශ්චය. සත්ව කොටසක් ඉන්නවලු. ඒ සත්ව කොටස පිළිබඳ විග්‍රහය දානවා. හෙට පත්තරේ කිව්වොත් එහෙම ඊළඟ දවසේ පත්තරේ ගන්න කී දිනක් යනවා. අනික් වැඩ ඔක්කොම දාලා රසාවත් අතලා හිටන් පත්තරේ ගන්න ඕනේ. මොකද විද්‍යාත්මක පරීක්ෂණය කරලා ඔක්කොම හොයාගෙන ඉවරයි දැන් අගහට ලෝකේ ඉන්න සත්තු ගැන කියා තියනවාද? දැන් ඕක දැනගන්න කොච්චර ආසද? අපිට මොනවා කරන්නද? අපි අහුවත් එහෙනම් අපිට කරගන්න දෙයක්වත් නැහැ. අපේ ජීවිතේට පහ කොටසක් කරගන්න දෙයක් ඒක ඇත්තෙත් නැහැ. අපේ ජීවත් වෙන බාධාවක් ඇති නැව වගේ ඉන්නවද නැති කියලා දැනගත්තා. ඒනකොට කොච්චර ආසාවක් ඇති කරනවද වගේ දැනගත්තා. විශ්වය ගැන පරික්ෂණ කරලා දැනගන්න. සත්වල ගැන පරික්ෂණ කරලා දැනගන්න. ලෝක ගැන පරික්ෂණ කර කර ඒවැ ප්‍රශ්න විස්තර හොයන්න. අපේ අතීත ගමන ගැන හොයලා හිටන් ඒවැ කෑලි හොයාගන්න. මතක තියාගෙන දැනගන්න. මේ දැනගැනීමේ බලාපොරොත්තුව මිනිහා පුදුම විදිහට දෙරපලා තියෙනවා. තෘෂ්ණාවෙම කොටසක්. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකේම කොටසක් තමයි. අරින්ද අරිහත් ඵලයෙන් අරින කොටස. එතකන් හැරෙන්නේ නැහැ ඕක. අන්න ඒකයි. බොහොම සියුම් තැනක්. කවුද? කොහෙද යන්නේ? මොනවද මේ? මොන රහද? මේ ආදි වශයෙන් යමක ස්වභාවය දැනගන්න තියෙන ඕනකම. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒ දැනගැනීමේ බලාපොරොත්තුව කියන එක යම්තා තියෙනවාද? ඒ තාක් අපි දැනගැනීමට යමක් අපිට අවශ්‍යද අපි ඒ දේ අත්හරින්න කැමති නැහැ. නෑ කොමකින්ද දැනගන්නේ? මනසයි ධර්මයි කියනා මේ දෙක අපිට පළමු වෙන්න ඕනේ. හිතවිලි වශයෙන් දැනගන්න. එහෙනම් අපි දැඩි බලාපොරොත්තුවක් ඇති වෙනවා දැන ගැනීමට. ඒකෙම වර්ධනයේ වශයෙන්. ඇහෙන් රූප දැනගෙන රූප වල දැනගන්න. කනින් ශබ්දහලේ මොනවද මොන ශබ්දද ආදී දැනගන්න. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න. දිවෙන් රස දැනගන්න. කයෙන් පහස දැනගන්න. මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් උදා වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු යම් කෙනෙකුට යම් තාක් තියනවාද? ඒ තාකල් ඔහු දැන ගැනීම සඳහා ජීවියක වශයෙන් පහළ වීමට අවශ්‍ය කරන පසුතලයේ නිපදවනවා. ආශි සංකාර නිපදවන්නේ ඕකේ. ඔය බලාපොරොත්තු අරිහතුන් වහන්සේට නැති නිසා අනික මෙහා උඩම තියෙන නිසා. දැනගන්න ඇහෙන් දැනගන්න බලාපොරොත්තුවක් නැත්නම් ඉන් මතුවට ඇහැක් හදන්න, රූපයක් මුණගස්සන්න, කනක් හදන්න, ශබ්දයක් මුණගස්සන්න, නාසයක් හදන්න, ගන්ධයක් මුණගස්සන්න, දිවක් හදන්න, රසයක් මුණගස්සන්න, කයක් හදන්න, පහසක් මුණගස්සන්න, මනක් හදන්න, ධර්මයක් මුණගස්සන්න යම් හේතුවක් වෙනවා නම් ඒ හේතු නිරෝධයි. හේතු නිරෝධ නම් ඵල නිරෝධ වෙනකොට මොකද නිරෝධ වෙන්නේ? අසකන දිවනාසයේ ශාරීරිය මන කියන ඵලයේ යම් තැනක හට ගැනීමක් තියුණාද? ඒක හේතු නිරෝධ නම් ඒ ඵලයේ නිරෝධයි. එහෙනම් මේ අන්තිම අසකන දිවනාසයේ ශාරීරිය මන. මේ නිහර තවත් දුරට අසකන දිවක් නාසය ශාරීරියක් මන හටගන්න හේතුවක් තියුණා. ඒක ඉවරයි අරිහත් වෙනවා. ගමන කෙරවරයි. මෙන්න මේ ටික තමයි තේරුම් අරගන්න ඕනේ. ගමන කෙලවර කර ගැනීමට කළ යුතු අන්තිම වැදගත්ම කොට තියෙන උතන. දැනගන්න බලාපොරොත්තු වෙනවා. දැනගත් දේවල් විඳින්න බලාපොරොත්තු වෙනවා. ආස්වාද විඳින්න. ආස්වාද විඳින්න බලාපොරොත්තු තියෙනකම් පංචකාම සම්පත්තියෙන් ලෝකෙන් අහක වෙන්න බැහැ. නේද? පංචකාමයන්ගෙන් අහක වෙන්න බැහැ. කාම ලෝකෙ උපත්ති ඉවර කරන්න බැහැ. ඊටකන් ඔහු කාම ලෝකෙ පැද්මට මොන භාවනා කළා මොනවා කළා කිව්වත් ඔයගෙන් රස විඳීමේ බලාපොරොත්තු අහ කරගන්න නැතුණා. ඒ බලාපොරොත්තු මානසිකත්වය කාම ලෝකයේ ඉක්මවූ සත්‍යයටපත් කරන්නේ. සමහරවල් తాවකාලික යටපත් කළා බඹලෝර ගෙනියන්න පුළුවන්. භාවනාවක් කළා පුරු කරගත්තා. හැබැයි අර මූල ධර්මයේ කැපිලා නැති නිසා ආපහු කාම ලෝකෙට එන හේතු තියෙනවා. ඉතින් මොනවාට දැනගන්නද? වින්දනයන් නැති අසාර දේවල් මොකටද? කැස් කරලා මොකටද? ඔය පතලා මොකටද? ඔය කියන හතරම නැති වෙලා ගියතර අරිහත්ත්වයේ ස්වභාවය ඕකයි. මට පතන්න දෙයක් නැහැ. මට හැස් කරගෙන ඉන්න අවශ්‍යතාවයකුත් නැමනවා. මට වින්දනය කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මට හිතන්න ඒ ඕනකමකුත් නැහැ. මෙන්න මේ හතරෙන් පූර්ණ වෙච්ච කෙනාට කියනවා අරිහතුන් වහන්සේ. ඔయిత පිටස්තර යම් කෙනෙක් අරිහතුන් වහන්සේ වෙන්න හැදුවට හරියන්නේ නැහැ. තමා විසින් තමා රවට්ට ගන්නවා විතරයි. මේ අලුත් පිරිසක් ඇවිදලා ඉන්න නිසා කියනවා මේ ආර්ය මාර්ගය පිළිබඳව මාර්ගයට පිවිසීම පහදා දෙන්න කියලා. දැන් ආර්ය මාර්ගයට පිවිසීම අද උදේ ඇවිදින් හිටියා නම් ඉතින් උදේ ඉඳලා තිබිච්ච දේශනාවේදී අපේ පැවැත්ම කියන්නේ මොකද්ද පැවැත්මේ ස්වභාවය මොකද්ද කියන එක. ඒ පූජාවේදීම විග්‍රහ වෙනවා. අනිත්‍යයි කියන්නේ දුක්ඛයි කියන්නේ අනාත්තයි කියන්නේ මොකද්ද කියන එක. ලෝකේ කැමතිසේ පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක. කැමැතිසේ පවත්වන්න බැරි දෙයක් ඇසුරු කරන්න ගියහම සාහනීය බලාපොරොත්තු ලැබෙන අසහනයක් මිසක් සාහනයක් නෑ කියන එක. අසහනීයටපත් කරන කැමැතිසේ නොපවතින දෙයක් මම මගේ මගේ ආත්මය කියලා පවත්වන්න හැදුවොත් එහෙම සාරත්වයක් ඇති කිසිවක් ඒ තුල නෑ කියන එක. මෙන්න මේ ටික විග්‍රහ වෙනකන් Tamanට තේරෙනකන් මේ ධර්මය ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා ඇසුරු කරලා ඒ තේරෙන සත්‍යයට මනස වඩා ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. යම් කෙනෙකුට ওই ටික තේරිච්ච දාට එයා සෝතාපන්නයි. ආයේක සෙල්ලම් වටිනාකමක් නෙමෙයි. මොකද ලෝතුරා බුදුරයන් වහන්සේ දැකපු අවබෝධ කරගත්ත කාරණේ අපිත් අවබෝධ කරගත්තා නා. ඒක සෙල්ලමක්ද? මේ මූල ධර්මය අපිට අවබෝධ වුණා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. තුන් ලෝකයේ වෙන කිසිම කෙනෙකුට තනියෙන් අවබෝධ කරන්න බැරි. අවබෝධ කරව ධර්මයේ දේශනා කළායි දේශනා ශක්තිය පිළිබඳ ලෝකෙට විස්තර කරපුවාම ඒ විස්තරය අවබෝධ කරගන්න ඒක අහලා අවබෝධ කරගත්තොත් කාගේ දත්යන්ගෙන් කවුරු ලැබුව අවබෝධයද අපිත් ලැබුවේ අසංක කල්ප ලක්ෂ නැත්නම් සාරාසංක කල්ප ලක්ෂ මෙසේ පාරමී ධර්මයන් පුරලා මහා ප්‍රඥාවේ මතු කරගත් සත්‍යතාවය ඒ මතු කරගත් සත්‍යතාවයේ උන්වහන්සේ කිව්වට පස්සේ අපිට ඒ කියපු දේ පිළි මතු කරගන්න පුළුවන් වුණා අපි ඒ ලැබලා තියෙන අවබෝධය කොච්චර වැදගත් කොච්චර දුර්ලභ එකක්ද යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති කියන මේ ධර්මය අපි තේරුම් ගත්තා. මේ උදා වෙන සෑම ධර්මයක් අපිට සැරිසරන්න වටිනා ඒවා නෙමෙයි. හටගත සියල්ල විනාශ වෙනවා කියලා ඔකට කෙටි පිටුරක් දෙනවා. හටගත යමක් ඇද්ද විනාශ වන සුළුයි. අපිට සිංහලෙන් අද දෙන ඒකට දෙන උත්තරය. ඊටලා ගැඹුරු පැත්තක් ඕකේ තියෙනවා යං කිංචි සමුදේ ධම්මා. මේ ඔක්කොම තියෙන්නේ පවතින ධර්ම නෙමෙයි උදා වෙන ධර්ම. අතීතයේ පටන් අනාදීය පටන් පවතින එකක්වත් මේ අතර නැහැ. මේවා ඒ ඒ මොහොතේ ඒ ඒ හේතුඵලයක් වශයෙන් උදා වෙන දේ තුලින් තමයි මේ ලෝකයක් විද්‍යාමාන වෙන්නේ. ඒ එකකවත් අපිට සැරිසරන්න වටිනාකම හරයක් ඕවේ නැහැ. ඒ ඔක්කොම ඒ තුල උදා වෙන්න, ඒ තුල මතුවලා පෙනී සිටින්න, ඒ තුලට යලි යලි ගොඩනගා ගන්න වටිනාකමක් අපිට නෑ කියලා තේරුම් ගත්තා. පැවැත්ම හරයක් නෑ කියලා දකින්නවත් ඕක දැකලා ඉවරයි. අසාර පැවැත්මක් අසාර පැවැත්ම තුල මට හොයලා බලලා ඇසුරු කරලා ගන්න හරයක් නෑ. ඔන්න ඔය ටික වැටුණා නම් ධර්මයේ තුලින්. අන්න යංකින්චි සමුදේ ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං තී කියු එකේ අර්ථය වැටුණා. අන්නේ අර්ථය වටහා ගන්න ඕනේ මුලද. ඉතින් මේක වටහා ගැනීමට නම් අපි දකින්න ඕන ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි ලෝක නිරෝධ මාර්ගයයි. ලෝකයේ කිව්වේ මොකද්ද? ඉතලා ඔක තෝරා ගන්න ඕනේ. අපි මේ දකින අහන පේන හිතට දැනෙන යන්තරමත් දේවල් ඇසුරු කරලා ලෝකෙමයි ඉන්න වෙටිනේ. එහෙනම් අපි ලෝකේ මයින්ඩ් මොන මොනවද ගන්නෙ? ලෝකේට අයිති දේවල් පෙන්වන්න එක එක ක්‍රම තියෙනවා. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකී කියලා එක ක්‍රමයකින් පහකට බෙදලාම අයිනවා. දොළොස් ආයතනයකට වෙන් කළා ඉතින් ඒ යුගල යුගල වශයෙන් නම් දෙක දෙක වශයෙන් එකක් හැටියට අරගෙන ඇහැ රූප, චක්කායතන, රූපායතන, සෝතායතන, හද්දායතන එක එක හැටියට අරගෙන සලායතන සංඛ්‍යාත ලෝකයේ කියන තවත් ක්‍රමකින් වයින්නවා. ඔයින් එහා ලෝක පනවන්න බෑ. 18 ධාතුවකට වෙන් කරලා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් ඉන්ද්‍රිය 6ට එකකට තුන ගානේ ධාතු කොටස් තුනකට බෙදලා 18 ධාතුවකින් සම්බන්ධ කරලා පෙන්නන මෙන්න මේ ඉතරයි ලෝකෙදී. ওই ටිකෙන් එහා තව පනවන්න සම්මත කරන්න ලෝකයක් පනවන්න කිසිම தත්ත්වයක් නෑ. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, අනික පටිච්ච සමුප්පාද වශයෙන්. හැදෙන චක්‍රය පෙන්නලා. මෙන්න මේ චක්‍රානුහාරයෙන් ලෝකයක් හැදෙනවා. හැදෙන ලෝකෙ මේකෙන් පිට නෑ. මේ මේ ආකාරයෙන් ලෝකයේ තේරුම් ගන්න ක්‍රම තියෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා විග්‍රහයක් වෙනවා. ඒ තුලින් ලෝකෙ තේරුවා ගන්නවා. තව ක්‍රමයක්. මොන ක්‍රමයකින් හරි කමන්නේ නෑ. ලෝකෙ කියන්නේ මේකයි කියලා අපිට තේරුණා නම්. අන්න මූල ධර්මයේ අල්ලා ගන්න අපිට පොඩක් පෑදුනා. රූප රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියලා. ස්කන්ධ පහ තේරුම් අරන් මේක තමයි ලෝකය කියන්නේ මේකෙන් පිට ලෝකයක් පනවන්න බෑ කියන එක මට දැන් තේරෙනවා කියලා. තමන්ගේ නුවණට ගෝචරව තේරුණා නා. අන්න එයා දැනගත්තා මේ ලෝකය කියලා එකක් තියෙනවා. ඒ මෙන්න මේ ටිකයි. දැන් මේ හටගත්ත ලෝකයේ තුල ඊළඟට බලනවා ඔය රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ. දැන් ඕක බලනකොට හරි අමාරු ටිකක්. ඔය ස්කන්ධ ගැන දැනගන්න එක. හැබැයි ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි නාසයයි ගන්ධයයි කයයි ස්පර්ශයයි මනයි ධර්මයි කිව්වහම නම් අපිට ටිකක් අයින් කරලා තේරෙනවා නේද? රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා කියන ලෝක තෝරගන්නට වැඩියි. ඇහැයි රූපයයි. කනයි ශබ්දයයි. නාසයයි ගන්ධයයි. දිවයි රසයයි. කයයි පොට්ටබ්බය. පොට්ටබ්බයෙන් කය ලැබෙන සුව පහර. කය ලැබෙන සුව පහර. මනයි ධර්මයි. මනස සහ මනසරෙන හිත සහ හිතරෙන හිතවි. මෙන්න මේ ටිකෙන් අහක් කළා හිතලා බලනවා තවත් ලෝකෙට මට කියෙවිච්ච නැති හරියක් තියෙනවා. ඔයින් අහක. ඔය කිව්ව ටිකෙන් අහක පනවන්න ලෝකයක්. ලෝකේ කොටසක්. තව ඉතුරු වෙලා තියනවාද කියලා. විමර්ශනය කරලා බලන්න ඕන. අන්න විමර්ශනය කරලා බලනකොට අපිට පේනවනම් තවත් ලෝකයක් පනවන දෙයක් ඉතුරුලා නැති බවයි මට පේන්නේ කියලා. අන්න පළවෙනි පිටුහල ලැබුණා. ලෝකේ හඳුනාගත්තා. you know